අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි මේ 115 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ඒ කියන්නේ පෙබරවාරි මාසයේ 23 වෙනිදා පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ වාගේම දිගින් දිගට වැඩමුළුව පුරාම අද පටන් ගන්න මේ වැඩ ධර්ම දේශනාව අනුව දේශනා මාලාවක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව සඳහා සීලුම දෙනා tempත් වෙලා සාදුකාරය පාත්තමු.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 ඒ මොකද කලාතුරකින් කෙනෙකුට හම්බ වෙන මේ භාවනා වැඩමුළුවකදී ඒකට උපරිම අනුග්‍රහය දක්වනකොට සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා මේ සුතමේ ඥානයේ වශයෙන් අනුග්‍රහ කිරීම පහෙන් එකක වටිනාකමක් තියෙනවා. පළවෙනිම සඳහන් කරනවා සීල අනුග්‍රහිතය කියලා. ඒකයි අපි මේ පිරිස වැඩමුළු ආරම්භයේදී උසස් සීලයක සමාදන් කරවන්නේ. එතකොට හිත අලුත් වෙනවා. එතකොට අපි දාන්නවා මේ වෙනදාගත කරන ජීවිත කාලසටහන් නෙවෙයි, වෙනදා දැන නෙවෙයි, වෙනදා පිළිස නෙවෙයි අසු කරන්න වෙන්නේ. ඒ ඔක්කොම අර හිත අලුත් කරගන්න කරන අනුග්‍රහ. ඊට පස්සේ මේ වගේ අපි කොච්චර දැනුම තියෙන කෙනෙකුණත් ආයසරයක් බණහනවා කියන එක එහෙම නැත්නම් සුත්තමේ ඥානය ලබා ගන්නවා කියන එක නැත්නම් බහුසුත භාවයේ සඳහා මේ වගේ වෙලාවක් ගත කරනවා. ඒ වගේම අපි චින්තාමේ මේ භාවනාමේ මේ සුත්තමේ ඥානෙ පස්සේ ධර්ම සාකච්ඡාමේ ඥානයක් සඳහා ඒත් අපි දවල් පැයක කාලයක් ගත්තා. එතකොට අර සීලේ සම්බන්ධ හෝ ධර්ම දේශනාව සම්බන්ධ හෝ කමඨහන සම්බන්ධව ප්‍රශ්නක් තියෙනවනම් Tamanට මේ සාකච්ඡා මාර්ගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තුන කෙරුවට පස්සේ තමයි අපි සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනාවට යන්නේ. මේක සම් නැත්තම් කියන බලන පරියන්ක වශයෙන් සක්මන් වශයෙන් භාවනාවට යන්නේ මේ මූලික අනුග්‍රහ තුන ඇතුව. එතකොට මේ සමත වශයෙන් කරන අනුග්‍රහයට සමත අනුග්‍රහිතය කියලා කියනවා. විපස්සනා වශයෙන් කරන අනුග්‍රහයට විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. මේ විදිහට අනුග්‍රහිත පහකින් අපේ මේ අසම්පූර්ණ සම්මා දිට්ඨිය සම්පූර්ණ භාවයට පත් කරගත යුතු කියන එකයි ਸਰුවචනාන්තිගේ අදහස. ඒ නිසායි අපි මේ දවසේ වෙලාවක් ඒ සඳහාම මේ වෙලා අපකප්ප වෙලා ධර්ම දේශනාවට පවත්න්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම හිතන් โด නේ මේ භාවනා වැඩමුළුවකදී Tamanට අහන්න හම්බ වෙන මේ ධර්ම කොටාසය එදිනෙදා ගෙදර දොරේ රේඩියෝ එකේ බහන අහනවා වගේ එකක් හෝ ඒ වෙන රාජකාරී ක්‍රමෙන් කතා බතා කරමින් අන්‍ය විහිතව කරන එකක් නෙවෙයි. මේක මම සඳහාම කියන එකක්. ඒ නිසා මේක නිකන් ඇහෙන බණක් වෙන්න දෙන්න එපා. අහන බණක් කරගන්න මේක ගැන අවධානයෙන් කටයුතු කරමු. ඉතින් මේ විදිහට පිරිසක් අහන බණට ඒ සඳහා අපකප වෙලා බණ කියනකොට බණ කියන එකත් සෙල්ලමක් නෙවෙයි. ඒ කාටත් ගැළපෙන විදිහට ඒ අදාළ ත්‍රිවිධ ශික්ෂාවන්ට ආධාර වෙන විදිහට ඒ වාගේම උනන්දු වෙන විදිහට කියනවා කියන එකත් ලේසි නෑ. ඒ නිසා හැම කෙනෙක්ගේම සහයෝගය ධර්මයේ දියාවට නතු වෙන්න ඕනේ. ඒ නිසා අහන කෙනා අට්ඨිකත්වා මානසිකත්වා සබ්බංචේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට මේ කියන දේ අර්ථය තේරුම් ගන්න හදාන්න ඕනේ. මානසිකත්වා එනෝ මානසිකාරය පැවැත්ීමේ වගවීමක් කුසල ඡන්දයක් හිතේ ධාරණය කර ගන්න ඕනේ. සබ්බං චේතසෝ සමන්නහරිත්වා හිත 100 100ක්ම මේකට දානවා. එහෙම නැත්නම් දෝතිම කරන්න ඕනේ මේ වැඩි. අර මේ කල්පනා කරමින් වටපිට බලමින් ඒක කරන එකක් නෙමෙයි. Taman මුළු හදින්ම දෝතිම කල යුත්තක් වශයෙන් දෙනවා. ඔහිත සෝතෝ කන්නමාගෙන ඉත යොදාගෙන බණහන්දී කියලා පුත්‍රයන්සේ තඳහන් කර තියෙනවා. ඉතින් ඒක මේ වගේ භාවනාවට අනුග්‍රහිතයක් නොවුනත් එහෙම බණ ඇහිම පවා යෝගාවචරික ජීවිතයකට ඊටා වටන දෙයක් නැති වුණා සාමාන්‍ය බෞද්ධ ජීවිතේ උනත් ඊටාම වටන දෙයක්. ඉතින් ඒ නිසා මේ දෙපාර්ශවයේ ඒ තඳහා අපකප වීම ඊටාමත් වැදගත් ධර්මදේශනාව සඳහා. ඉතින් මේ ධර්මදේශනාව සඳහා ද ඉස්සරහින් තියාගත්ත මාතෘකාව ගැන අපි කියන සලකා බැලුවොත් මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දසුත්තර සූත්‍රයේ තවත් කොටසක්. අපි මේ සූත්‍රයේම දිගින් දිගටම දිගින් දිගටම වැඩමුළු වලට මාතුකා සපයා ගැනීමට මාතුකා ප්‍රභාවයක් විදිහට අපි අරගෙන තියෙනවා. ඒ මොකද ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ਸਰවචනanse වැඩ ඉන්න වෙලාවෙම මේ ධර්මයේ පිටු කරලා ප්‍රස්ථාර කරලා ඉදිරිපත් කරලා තියෙනවා මේක අංග සම්පූර්ණව කටපාඩමෙන් ගෙනියන පිරිසකට අඩු නැතුව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ සියලුම ධර්ම කොටස් මාත්‍රකාවතෙන් සංග්‍රහ වෙලා තියෙනවා. එකින් එකට කියන සමානට සම්බන්ධත් නැහැ. සියල්ල සම්පින්දනය කිරීමේ අදහසකින් කරලා තියෙනවා. ඇත්තටම මෙතන මේ සූත්‍රයේ තියෙන අඟුත් දීගනිකායේ අන්තිම සූත්‍රයේ වශයෙන් මිට ඉස්සරහත් තියෙනවා මේ වාගේම සූත්‍රයක් ඒත් සාරිපුත්‍ර සංසේ සංග්‍රහ කරපු එකක් සංගීති සූත්‍රය කිය. කට්ටි එකතු වෙලා ධර්ම පිළිබඳව විනය පිළිබඳව දන්න කෙනෙක් හම්බුනොත් සංගායනාවක් කරනවා සාමූහික සාකච්ඡාවක් කරනවා නම් මෙන්න සැකිල්ල. මෙන්න මේ සැකිල්ල අනුව කරනවා නම් අඩුපාඩු එකේ හිටින්නේ. ඒ වගේම කවුරු හරි කටපාඩම් කරනවා නම් මේක දන්නවනම් එයාට සෑහෙන වගේ වෙන්න පුළුවන්. මම සෑහෙන දුරට අංග සම්පූර්ණ ආවරණයක් කරලා තියෙනවායි කිය. සංගීති සූත්‍රයත් එක්ක බලනකොට නම් දසුත්තර සූත්‍රය ඊට වඩා සංවිධානාත්මකයි. සංගීති සූත්‍රය ගත්තොත් බුදුහරවචනසේ දේශනා කරපු එකේ කාරණා ගොඩාක් පළවෙනි පොතේ සඳහන් වෙනවා. ඊට පස්සේ දෙකේ කාරණා ගොඩාක් දෙවෙනි පොතේ සඳහන් වෙනවා. මේ විදිහට කාරණා 11 දක්වා පෙළගස්සලා තියෙන එක හරියටම දැන් කාලේ තියෙන අංගුත්තර නිකායේ පොත වගේ. අංකාසින් සංග්‍රහ කරපු දේශනා. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේදී ඊට පස්සේ සංවිධානයක් පේන තියෙනවා. පළවෙනි එකේ පොතේ තියෙන කරුණු 10යි. ඒ 10ම එකක් වශයෙන් දැනගන්න මේ 10 දැනගන්න දෙකක් වශයෙන් දැනගන්න මේ 10 දැනගන්න තුනක් වශයෙන් දැනගන්න ඕන මේ 10 දැනගන්න කියලා 10 දක්වා 10 කාරණා දක්වා ඒ ඉදිරිපත් කරලා තියෙන අපූර්ව අතේක තියෙන ව්‍යාකරණයේ ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇර වෙන කෙනෙක් කෙරුවා නම් අඩපාඩු වෙන්නේ ඉඳී තිබුණා. කල යුතුය තිබුණා සරුවච්චන් වහන්සේ. සරුවච්චන්සේ එහෙම සංග්‍රහ කරලා නැහැ සරුවච්චන්සේ අවශ්‍ය වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා. මේ සාරිපුත්‍ර සංතම මේවා ව්‍යාකරණයකට දාලා ප්‍රස්ථාරගත කරලා විභාග කරලා එනිසා මේවට ඥාන විභාග ඥාන ප්‍රස්ථාන වශයෙන් කියලා නම් කරනවා මේක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ ධර්මයේ අවබෝධ කරලා වටහා ගන්න වැඩක් නෙවෙයි මේක. මේක භාණ්ඩාගාരിക පරියත්‍ය වශයෙන් සම්පූර්ණ ශේෂ්ත්‍රය දන්න කෙනෙක් මේක අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න પરම්පරාව නැත්නම් සාසනය ඉදිරියට ගෙන යන්න ලොකු වගවීමකින් කරන ලද කටයුත්තක්. ඉතින් සර්වචනන්සේ වැඩ ඉන්න කාලෙම වෙච්ච නිසා මේක අඩුපාඩු වැරදුනා හිස්තෙන් තියනවා කියලා හිතන්න බෑ. මොකද සර්වචනන්සේ ඉතින් අනුමත කරලා තියෙනවා. නමුත් මේක ਸਰවඥ දේශිත සූත්‍රයක් විදිහට නෙමෙයි යන්නේ මේක යන්නේ ශ්‍රාවක දේශිත ශ්‍රාවක භාෂිත සූත්‍රයක් විදිහට ඒ ශ්‍රාවකයන් වහන්සේ තමයි මහා තාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හැම ඒ දසුත්තර සූත්‍රේ පටන් ගන්නකොට කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා තමන්ට වඩාත්ම උදව් උපකාර කරන බහූපකාර වෙන එකද මොකද්ද කියලා ඇහුවොත් අප්‍රමාදී කියන්නේ කියලා ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. ඊට පස්සේ තමන්ට හුඟක් උදව් කරන භාවිතා කළ යුතු එක ධර්මය මොකද්ද? හාත්පසින් වටහා ගත යුතු එක ධර්මය මොකද්ද? ප්‍රහාණය කළ යුතු එක ධර්මය මොකද්ද? ඔය වගේ ලස්සන ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට එකේ උත්තර 10ක් දීලා තියෙනවා. දෙකේ උත්තර 10ක් දීලා තියෙනවා. දෙකේ 10 ප්‍රශ්න 10 උත්තර 10යි. තුනේ ප්‍රශ්න 10යි උත්තර 10යි හතරෙත් ප්‍රශ්න 10යි උත්තර 10යි. ඉතින් අපි මේ වෙනකොට ගෙවම් කරලා ගෙවම් කරලා අපි ඉන්නේ හතරේ පොතේ ඒ නවවෙනි ප්‍රශ්නේ තමයි කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය. විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු හතර මොකද්ද? සාරිපුත්‍ර සාංශ ප්‍රශ්නයක් අහනවා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහන්නේ උත්තර දෙන්න. එහෙම නැත්නම් මේ ශ්‍රාවක පිරිසට විශ්වාසයක් ඇති කරන්නේ. අන්‍ය තීර්ථකෙක් හරි ප්‍රශ්නයක් අහුවොත් මේකයි කියන්නේ මේ උත්තර දුවක් ලකුණු 100ක්ම ලැබෙනවා. ඒ නිසා ප්‍රශ්නේ අහලා සාරිපුත්‍ර සාංශි උත්තර දෙනවා. ඒ අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු හතර මොකද්ද? චත්තාරි ආර්ය සත්‍යාන. ආර්ය සත්‍ය හතර තමයි මේ සාතනේ හතරක් වශයෙන් බලනකොට විශිෂ්ට ඥාණයෙන් දත යුත්තේ. ඒක නිසා අපි සමහර ශාසනිකයන් හදාර නැත්තු බුද්ධ දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියන විදිහට ඒක මූලික ගැන්වීමක් විදිහට බාර ගන්න. නමුත් මුළු ත්‍රිපිටකයම කියලා බලනකොට චතුරාර්ය සත්‍ය විතරක් නෙවෙයි ඒකේ තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ශික්ෂාව එහෙම නැත්නම් කෙලෙස් වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියන එක එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ මේ විදිහට විවිධ පැති තියෙනවා. ඒකෙන් වැදගත් එක උගන්වීමක් තමයි ආර්ය සත්‍ය හතර. ඉතින් අද මේ පටන් ගන්න ධර්මදේශනා මාලාවට මාතෘකාව වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියලා අපි තේරුම් ගන්න දේ. චත්තාරි අරිය සත්‍යාන. ඊට පස්සේ මේ විදිහට මාතෘකාව ලැබුවට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක නම් වල කියවන්න පටන් ගන්නවා. මේ මාතෘකායට දෙදී හතර කියන මොකද්ද කියලා. ඉතින් ඒකත් මේ පිළිසෙට ඉච්චර අලුත් බණක් නෙවෙයි. මේ හත චතුරාර්ය සත්‍ය පළවෙනි දත යුතු විශිෂ්ට ඥානෙන් දත යුතු ධර්මයේ තමයි දුක්ඛේ ඥානං කියන එක. ඉතින් ඒ දුක්ඛේ ඥානං කියන එක අබෞද්ධයක් දාන. දුක පිළිබඳ දැනීම. ඉතින් හැම කෙනාම දුක පිළිබඳ කොච්චර දන්නවද කියලා කිව්වොත් ඒ හැම කෙනාගේම මුළු දවසම ගත කරන්නේ සැප හොයන්න. ඒක ඒක කොච්චර අත්නොමතිකද කියලා කියනවනම් ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම සුන්දරම වයස නිතරම සැපසීම සඳහා යම් දෙයක් කළ යුතුද ඒ දේ සඳහා ඉඩම් බෝදල් වියදම් කරන රට රාජ්‍ය අතහැරගෙන ඕන දෙයක් කරන්න ලෑස්ති. සැප දෙඤ්ඤම් කියලා කවුරු හරි කියනවනේ. ඉතින් ඒකෙන් පේන තියෙනවා මානවයා කොච්චරක් මේ දුකට බය හෝ දුක පිළිබඳ දැනීමක් තියනවාද කියලා. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන මේ සැප දෙන්නම් කියන ව්‍යාපාර දිහා බලනකොට ඒ වගේම ඒ සඳහා මිනිස්සු වෙහෙසෙන හැටි බලනකොට මේ සැප සොයාගෙන යන ගමනේ හැම කෙනාටම දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා පේන තියෙනවා. අඩු ගානේ ඇඹලයටත් තියෙනවා. සමනලයටත් තියෙනවා. හැම සතෙක්ම උද්දී ඉඳලා හැන්ද වෙනකම් මේ මහන්සි වෙන සැප හොයන්න. ඉතින් යනෝ බලනකොට ඒක සහජාතයක් යන පුළුවන්. මිනිස්සු හැම වෙලාවෙම පේන්න තියෙනවා දැන් සතුටින් නෙවෙයි ඉන්නේ. වර්තමාන සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ නිසා යා නිතරම බලනවා මේට වැඩි සැප ඇති දෙයක් ලැබෙනවා නම් ධර්මයෙන් හෝ අධර්මයෙන්. සාධාරණව අසාධාරණව. යුක්තියට හෝ අයුක්තියට ඒ දේ කරනවා. ඒ නිසා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් වැරද්දක් කරනවා කියන්න බෑ. හැම කෙනාම සැප වෙනෙක් කරන්නේ. ඉතින් කෙනෙක්ගේ සැප කෙනෙකුගේ දුක වෙනවා ඒක නිසා වැරද්දක් වෙන්න තියෙනවා. නමුත් ඕනෙම අපරාධකාරී <clears throat> ඕනෙම නරක මිනිස්සු කරන බැලුවොත් ඒ මිනිස්සුත් කරන්නේ අහිංසකව සැපසවීම. ඉතින් ඒ හැප හොයනකොට යාගේ සැප සාධනයේදී පරිසරය දූෂණය වෙන්න ඉඩ තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුන කරදර වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් රටේ පවතින නීති කැඩෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කෙලෙස් එකතු වෙන්න තියෙනවා. ඒ මනසට ඒව මොනම ගාණක්වත් නෑ. යාට ඕනේ කරලා තියෙන්නේ මෙලොව වශයෙන් අත්පනාපිත තැපතිනවා නම් ඒ වන්ස ඕනම වෙලාවක ඒ දේ සඳහා කීති නාමය කැප කරાવી රට රාජ්‍ය අතහරීවි ආගම ධර්මය අතහරීවි ඒ දේ කරගෙන යනවා. ඒක නිසා දුක පිළිබඳව ඥානයක් නැහැ කියලා කියන්න බෑ. නමුත් මෙතන සර්වජන් වහන්සේගේ දුක්ඛේ දුක්ඛේ ඥාන කියනක දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට මේ ආර්ය කියන වචනේ මෙතෙන්ට එකතු වුණාට පස්සේ ඔය ලෝකේ පුරාට පැතිරලා තියෙන තීසනුන් ප්‍රේතයන් යක්ෂයන් නිරිසත්තු මිනිසයෝ ඒ සියලු දෙනාගම තියෙන දුක් වලින් මෙතන සරුවචනාසේ විචේත කොටසක් පෙන්ලා දෙනවා අන්න ඒ දුක් ටික තමයි අවබෝධ කරණ තියෙන්නේ ඒ දුක් අවබෝධ කිරීමෙන් ඒ මිනිස්යාට එක කලහක්ක් මේ ජීවිතේ ජීව කලහක්ක් ඒ නිසා මෙතන සරුවචනාති දුක්ඛේ ඥානං කියලා කියන්නේ මොකද්ද කියලා අපි යෝගාවචරයන් වශයෙන් භාවනාවට පෙළඹිච්ච අය වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නකොට එහෙම නැත්නම් මේ පෙතට බැස්සට පස්සේ අපිට වැටහෙනවා නම් අපි මෙතෙක් කල් සැප හොයනවා කියලා කරලා තියෙන සේරම දුක ඇති කරලා තියෙනවා. සුද්ධ වශයෙන්ම ඒක තේරුම් ගන්නකොට උඟාක් දෙනකොට ආගම ධර්මයත් එපා වෙන ඔළුව නරක් වෙනවා සීදීනස ගන්න හිතෙනවා. මේ තරමටම අපි ඊළඟට කරගෙන තියෙන දුකක් නේද කියලා. මේකට අපි මේ විදිහට බැසගත්තොත් අපි දන්නවා මේ පටිච්චසමුපාදයේ තියෙන විදිහට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා සරුවඥාන්සික වචනෙන් කියනවා ජරා ව්‍යාධි මරණ. ඒ කියන්නේ අපි දිරනෝ දවසින් දවස දවසින් දවස වයසට යනවා. ඒ පුංචි ළමයෙක් හැදෙනකොට අපි වයසට යනවා කියන්නේ. නමුත් ඒකත් ජරා වීමක් තමයි. ඒ ළමයා ඉපදින්නේ මව් කුසිය උපදිනකොට එක සෛලකින් පටන් අරගන්නේ බොහෝම ශීක්‍රයෙන් සෛල ගොඩක් පාටපත් වෙලා ස්ත්‍රී පුරුෂ වාසියෙන් වෙන් වෙලා සමහර උපදීතින් මැරෙනවා. සමහරු එහෙම නැහැ. ඊට පස්සේ මේ දරුවා සාමාන්‍යයෙන් කියනවා නම් ඔය වර්ණ දශකයට එනකන් හුඟව දෙනෙක් හිතන්නේ දිරනවා කියලා කියන්නේ වැවෙනවා කියලා කියන්නේ. නමුත් ਸਰවචනාංශකේ දේශනාව හැටියට බලනකොට ඒකත් දිරිල්ලක් තමයි. දී එන්නේ එන්නේ එන්නේ එන්නේ විපරිණාමයටපත් වෙනවා දිරනවා. ඊට පස්සේ ව්‍යාධියටපත් වෙනවා බඩේ ඉඳද්දි උපතේදී ඊට පස්සේ ළමා වයසේදී මැද වයසේදී වැඩිමාල් වයසේදී ඕනම කෙනෙකුට ඕනම ලෙඩක් එන්න පුළුවන්. කිසිම විදියකින් කාටවත් එහෙම සහතිකයක් දෙන්න බෑ. අහවල් දෙදේ ඉන්නේ නැහැ කියලා සරුවචන් වහන්සේට සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. ඒක එතකොට අපිට තියෙනවා ඔය අපි කරන පින්කම් වලින් ඒක මායින් කරන්න බෑ. සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ ලෙඩ රෝග 12ක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලෙඩ තියෙන මිනිස්සු කාලකන්‍යෝ ලෙඩ තියෙන මිනිස්සු මේ විදේ පීස දන්නේ නැති මිනිස්සු ලෙඩ තියෙන මිනිස්සු පිරිසුදුකම දන්නේ නැති මිනිස්සු ලෙඩ තියෙන මිනිස්සු මොඩියෝ කියන්නේ බෑ ඒකට සරුවචනාංශයත් එහෙනම් මොකටද ලෙඩ එන්නේ එනිසා අපිට තීරුම් ගන්න වෙනවා මේ ලෙඩ කියන එක ඔය අපි හිතනට වැඩිය විශාල පොළොල් ශේෂයක් තියෙනවා සාමාන්‍යයෙන් ජීවිතේට බුදුහාමර කියන්නේ ලෙඩක් කියලා මුළු ජීවිතේම ලෙඩක් මුළු ජීවිතේම රෝග දරන කුරුළු කැදල්ලක් වගේ ලෝකේ තියෙන දුක් දරන එක. ඉතින් ඒක සාමාන්‍ය ප්‍රසිද්ධ වෙන්නේ 60 පෙන්නට පස්සේ. හාන දශකයේ, පබ්බහාර දශකයේ ආදි වශයෙන් ඉදිරියට යනකොට පවංක දශකය, මොමුව දශකය, සයන දශකය. හාන දශකය කියලා කියන්නේ 60 පෙන්නට පස්සේ ඕනම කෙනෙක්ගේ ඇස්පෙනීම අවුරුද්දකට අවුරුදු 6ක ගෙවා දැමීමක් සිදු වෙනවා. 70 40 වෙනකන් ඇස්පෙනීමේ වර්ධනයක් තියෙනවා. 50 වෙනකොට මාරු වෙලා 60 පැන්නට පස්සේ එක අවුරුද්දකට 6 ගුණයක් ඇස්පිනීම දුර වෙනවා. කන් ඇහිීම 6 ගුණයක් දුර්වල වෙනවා. රුධිර පීඩනය ඉතාමත් මෙක්මනේට කඩාවැටෙන පටන් ගන්නවා. මේ වගේ රෝග ලක්ෂණ වගේ තියෙනවා. හැමරයි වෙනවා, දත් වැටෙනවා, කන් කෙස් පැහැරෙනවා, ගොඩාක් වැඩ කොටක් තියෙනවා. ඒවට අපි කියනවා ජරාවේ ලක්ෂණ කියලා. ඊට පස්සේ ව්‍යාධියට ගියාට පස්සේ අපි පටන් ගත්ත මාතෘකාව කියන මේ ලෙඩ අද කොච්චර වෛද්‍ය ශාස්ත්‍රය දියුණු වුණත් ලෙඩ වැඩි වෙලා මිසක අඩු වෙලා නැහැ. කොහොමඩක්වත් නැහැ. තොරතුරු අරගෙන බැලුවත් ජනමාධ්‍ය මේ ජනයා හරහා බැලුවත් ලෙඩ වල අඩුවක් නැහැ. ඒක නිසා මොකද්ද ලොකු දියුණුවක් තියෙනවා. රෝග පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් යම් යම් රෝග අපි දුරවන් කරයි කියලා කියනවා ලෝකේ. ඒ කරාට දුකින් ඇති වෙන රෝගෙන් රෝගෙන් ඇති වෙන දුක් ගැන අරගත්තොත් එහෙම සාමාන්‍ය අපේ අත්තම්මල මුත්තම්මලා කිත්තලා කිරි කිත්තලාට වැඩිය අද අපි වෛද්‍ය ශාස්ත්‍රය සඳහා රක්ෂණ සංස්ථාවල් වල බැංකුවල තැම්පත් කරන මුදල එදාට වැඩිය බොහෝම බයපක්ෂයි. එදා ඇත්තෝ ඒ වගේ ඒවට ඔච්චරම නැටුවේ නෑ. ඒගොල්ලෝ දුක බාර ගන්න ලෑස්ති. දැන් අපිට පුදුමාකාර බයක් ඇති කරලා තියෙනවා. ලෙඩ වෙලා නෙවෙයි වෙන්න තියෙන ලෙඩ ගැන. ඒක නිසා ඔක්කොමලා ඒකෙන් නිකන් මේ හම් වෙච්ච මෙලාන වෙච්ච බීලා හපල විශ් කරපු උක්දණ්ඩක් වගේ අද ජීවත් වෙන මනුස්සයා පුදුමාකාර බය ලෙඩවලට ඒ ඒකද මම දන්නේ වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ ලෙඩ එන්නත් ඉස්සෙල්ලා පුදුමාකාර ලෙඩවලට බයකතියක් තියෙනවා ඊට පස්සේ මරණය ඒකට පුදුමාකාර බයක් තියෙනවා. මොකද ඒ තරම් අපි කායටයි ජීවිතයටයි ආසයි, අපේ ප්‍රියමනාප ඇත්තන් ආසයි. සාමාන්‍ය කැමැතිත් නැහැ මරණය ගැන කතා කරන්න. නමුත් මේ දුක කියන මාතෘකාවේදී මරණ විශේෂ සම්දිස්ථානය. ඒ මරණ දුක බය නිසාම කිනකොට ඒක ගැන මතක කරන හොඳට සී කැඳවන්න පුළුවන්. නමුත් ਸਰවචනාන්තයේ මේ විදිහට පුද්ගල වශයෙන් ජරා, ව්‍යාධි, මරණ කියලා දුක්, වෙනද සංසාර රෝග කියලා කියන්නේ තුනක් සඳහන් කරන අතර පී විපයෝග දුක්ඛ කියලා වෙනම දුකක් අපිට තියෙනවා. අපි මේ ඉපදුනාට පස්සේ එක එකනත් එක්ක සම්බන්ධකම් පවත්නවා. අනියන් සම්බන්ධකම් පා. ඊට පස්සේ ඒකේන අපෙන් අයින් වීම මේ එනකොට හාංකා විශයක්වත් අපට නැහැ. නමුත් ආවට පස්සේ తත්‍ර తත්‍රා විනන්දිනී කියලා අපි එක එකනත් එක්ක ඇලුම් බැඳුම් හට ගන්නවා. ඒ ප්‍රිය කරන කෙනෙක් වෙන්වීම පිය විපයෝග දුක්ඛ. ඒ වගේම තමයි අපි මේ ගත කරන පොළොවේ ගත කරන කාලය තුල අප්‍රියමනාප දේවල් රාශියක් අපි ඔළුවට දාගන්න අවුරුදු 6න් පස්සේ. අවුරුදු 6ට ඉස්සෙල්ලා කිසිම කෙනෙකුට ප්‍රිය අප්‍රිය නැහැ. එදා කිසිම දුකක් නැහැ. අවුරුදු 6න් පස්සේ අපි කියන 6 4 තේරෙනවා කියලා ඊට පස්සේ අපිට මේක මනාපයි මේක අමනාපයි. එතකොට මේ මනාපමනාප දෙකේ තියෙන භයානක නපුර තමයි මනාප දෙ නැතිවීම දුකක් අමනාප දෙ ලංවීම දුකක්. ඉතින් මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි පුදුම විදියට මේ පපුව රත් වෙවිලා තියෙන අපට පිය විප්‍රයෝග දුක, අප්පිය සංපයෝග දුක. ඊට පස්සේ යම් පිච්චක් නල යම් යම් පිච්චා නලපති තම්පි දුක. යමක් අපි ප්‍රිය කරනවා නම් මනාප වෙනවා ඒක නොලැබීම දුකක්. ඉතින් ඒක නිසා අද තියෙන වෙළඳ රෝගයේ හැටියට ඒගොල්ලෝ අපි හිතපුවත් නැති ආසාවල් ගෙනලා අපි ටෙලිවිෂන් එකෙන් රේඩියෝ එකෙන් පත්තරයයි පාරයිනේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපිට දාලා තියෙනවා. ඒ දකින්න හැම වෙලාවෙම අපි ඒක මට ලැබුණොත් හොඳයි කියලා ආධාවක් ඇති කරගන්න. ඒ ආසාව ඇති වෙනවත් එක්කම අපිට ඉතින් අතේ මිටි සල්ලි නැත්තම් ඒ දේ ලැබිය යුතු අනුන්ට තියෙන මට නැති දෙයක් බවටපත් වෙලා ඒ පිළඳ ව්‍යාපාර වෙනද ප්‍රචාරක වැඩපිළිවෙළ නිසා පුදුමාකාර විදියට අපි මේ මනාපදේ හිතුමනාපදේ නොලැබීම කියලා විශාල දුකක් තියෙනවා. මේක සිංහලයට තිබුණ නැති එකක්. පැරණ සිංහලයා ගාව එහෙම එකක් තිබුණේ නැහැ. පැරණ සිංහලයා මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන්නලා ජීවත් වෙච්ච ජාතියක්, සංස්කෘතියක්. අද ලෝකේ තියෙන රටවල් ලයිස්ටිං අන්තිමට වැටිලා කවුරු හරි ගෙනත් දෙන පිටතර දේවල් වලට එහෙම නැත්නම් සංකර දේවල් වලට පුදුමාකාර ආසාවක් ඇති කරගෙන ඒ දේවල් අදාළතාවයක් නිසා නෙවෙයි එහෙම නැත්නම් ප්‍රයෝජනයක් සලකලා නෙවෙයි මේ රට්ටු කරනවා දැනට තියෙන මොස්තර ඒකයි ඒකමට නැති උනායි කියලා පුදුම විදිල්ලක් විඳුණා ඒ නිසා අද වර්තමානයේ ගත්තොත් එහෙම හම්බ කරන වයසේ අවුරුදු 25 ඉඳලා 55 විතර දක්වා 65 විතර දක්වා ඉන්න තරුණ තරුණියක් ගත්තොත් ඒ කෙනාට තමන්ගේ අම්මට තාත්තට සලකගෙන දුවදරුවට සලකගෙන ගතකරනද මොනම විදියකින්වත් අම්මා තාත්තා සන්තෝෂ කරන්නත් බෑ දුවදරුවා සන්තෝෂ කරන්නත් බෑ ඒ නිසා මේ මිනිස්සයා අතිකාල සේවාව කියන එක අනිවාර්යයෙන්ම කරනවා සඳ උදේ අමුඩ ගහගත්තාම හිකුරාද හැන්දට කාමුට ලියනතෝ හම්බ කරනවා. නමුත් ගෙදර ඉන්නේ එක එක්කත් ඒ මනුස්සයා මට ඇති වෙන්න කෙරුවයි කියලා කද්දාව සතුටු වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ හූර කණ එක විතරයි. ගෙදර ඉන්නවයි කියන ඔක්කොමලා මක්කරේවා. ඒ හම්බ කරන මිනිස්යාගේ මානසිකත්වය තරුණෙක් වේවා තරුණියක් වේවා කිසිම විදියකට එයාගෙන් යැපෙන අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මට මේට වැඩිය මෙයා කරන්න පුළුවන්. අම්මා හිතනවා මගේ පුතා මේ ගෑණියක් ගත්තට පස්සේ ගෑණි පිටිපස්සේ යනවා මිසක් මට සලකන්නේ නැහැ. තාත්තත් හිතනවා දැන් මෙයා ඒ බඩ බන්නම අයව බලන්නේ නැහැ ගෑණි හිතනවා අම්මයි තාත්තයි ළඟ තියන මේ ඌලියම් කර කර ඉන්නවා මං ගත්තා නම් මයිත් එක්ක ඉන්න එපායි. දරුවෝ හිතනවා ඔයිට වැඩි ඕනනම් තාත්තට මේට වැඩි හොඳ එකක් මට අරන් දෙන්න පුළුවන්. ඒක නිසා ගෙදර ඉන්න ඔක්කොගෙම තද බල ද්වේෂයට ලක් වෙලා තියෙන්නේ ඒ හම්බ කරන මනුස්සයා. ඒකෙම ටිකක් සැර වැඩි හම්බ කරන ඒ කියන්නේ කාන්තාව. පිරිමේකට වැඩිය ඉතාම විරිකිච්ච ගතියක් තියෙනවා. ඒක හරීම ප්‍රසිද්ධ පිටරට ගිය කාන්තාවක් දිහා බැලුවොත්. ඒ පවුලක් නඩත්තු කරනකොට ඒ කෙනෙක් අදින ඇදිල්ල අපේ අත්තම්මල මුත්තම්මලවත් විඳපු නැති බරක් අදා දිනවා ඒ මේ රැකියාවල් කරන කාන්තාවල්. ඒකලි වල විඳින විඳවිල්ල, දකින්න තියෙන දේවල්, දරුවෝ කරන දේවල්, අම්මලා තාත්තලා කරන දේවල් කද්දාක සතුට වෙන එකක් නෙවෙයි. හැම වෙලාවෙම මිරිකිච්ච ගතික ජීවත් වෙන්නේ ඒ කෙනා ඒ දුකේ ස්වභාවේ ඒකේ නාමේ සියලු දෙනාම යාව කඩාගෙන ඌරගෙන ගන්න බලනින් තැති ඒකේ නාමයක් දන්නේ තමන්ගේ ශරීරය මෛත්‍රී කියන්නේ මොකද්ද කරුණාව කියලා කියන්නේ මොකද්ද හිතසුව කියන එක දන්නේ හිතට හිතසුව දන්නේ නැහැ ඒකෙනත් කරන්නේ අර කට්ටිය සන්තෝෂ කරන්න හදනවා නිකන් ගඟට ගිනි කපනවා වගේ ඒක නිසා අද මේ නිසා ලංකාව <clears throat> සීදී නසා ගන්න අතර ප්‍රසිද්ධම ප්‍රධාන රට බවට පත් වෙලා තියෙනවා. ඒ තරුණ වයසේ ඉන්න අයට කවදාකවත් ගොඩ එන්න බෑ. දරුවංගමුත් වෛරයට අපිනවා. හම්බ කරන ඉතින් හම්බ කරනවා. අත්ත මුත්ත නැති කාලතරම් හම්බ කරලා තියෙනවා. සැප පහසුකමක් තියෙනවා. නමුත් මේ අසහනේ කවදාකවත් අඩුවක් නෑ. ඒක නිසා මේ තරුණ කෙනෙකුට හම්බ කරලා කණ්ඩ දෙන තරුණ කෙනෙකුට කතා කරලා කිව්වොත් ඔය එක එක්කත් උඹට මරණය දක්වාත් උදව් කරන්නේ මරණයෙන් එහාට ඔබ සම්පූර්ණ අනාතයි අසරණයි. ඔය බරබැදගත් ගුණේ කරේ කරත් අදිනවා වගේ ඇදපන් වෛරෝ බරබයි කියලා අදිනවා. බොහොම අමුඩ ගහගෙන අදිනවා. ඔක කවදාරි හැරලා බලලා දැක්කොත් මේ කිසිම කෙනෙක් මගේ සුභසිද්ධිය බලන්නේ අඩු ගන්න දරුවචන් වහන්සේ විතරවත් කියලා විශාල පශ්චාත්තාවයක් ඇති වෙනවා. ඒක නිසා සමාජ ගවේෂණයක් කරපු සමාජ විද්‍යාඥයෙක් කියන ඒ මනුස්සයාටවත් තේරෙන නාඩු ගන්න දවසකට විනාඩි 5ක් මාත් එක්ක මම ඉන්නවයි කියන එක සතිය පිහිටනවයි කියන එක ඒකවත් යාට කියන්න බෑ. කිව්වට බාර ගන්න. එයා හිතනවා මේ විනාඩි 30ක් මේ හම්බ කරන එක හොඳයි කියලා. ඉතින් ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ කොළඹට ගිහිල්ලා අගනගරකට ගිහිල්ලා පුදුමාකාර වෙහෙසකටපත් වෙලා තියෙනවා. ඒ දුකේ කොච්චර ස්වභාවය නැත්නම් දුක්කම වවාගෙන කරනවාද කියලා කිව්වොත් මෙච්චර තටමඬ දෙයක් නෑ මේ ප්‍රයෝජනෙයි සලකලා වැඩේ කරගෙන ජීවත් වෙනවා නම් අර පිරිමැස්මෙන් ඔච්චර නටන දෙයක් නෑ. නමුත් මේ රට යන තාලෙට ජාත්‍යන්තරය අපිට අන්දලා තියෙන ඇඳිල්ලට මේ මිනිස්සු කරන එක වැඩක්වත් සෞඛ්‍යයට ගැලපෙන්නේ එක වැඩක්වත් දේශීය ආර්ථිකයට ගැලපෙන්නේ නැහැ. එක වැඩක්වත් ලංකාවේ තියෙන ගස් කොළන් වලට ගැලපෙන්නේ නැහැ. අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ. මේ මේ තියෙන භයානක తত্ত্বය දකින්නවත් රජයකට බෑ. ආර්ථික විශේෂඥයන්ට බෑ. සමාජ විශේෂඥ මොකද ඒක කියපු ගමන් ජනප්‍රිය වෙන්නේ නැහැ ඒක නම්. ජනප්‍රිය වෙන්නේ ඔය රට්ටු නලවන රට්ටු අවශ්‍යන වැඩ. ඒක නිසා ඒ කෙනාගෙන් ඇහුවොත් දැන් ඔබ උදේ ඉඳලා හන්දනකම් හම්බ කරනවා. මට ගිය පාරතරි දැන් ප්‍රොමෝෂන් එකකුත් හම්බ දෙනවා. පඩිත් වැඩි වෙලා තියෙනවා. නමුත් හිතේ ශාන්තිය තහනේ කවදාවත් නැහැ. දවසින් දවස දවසින් දවස අසහනෙ වැඩි වෙනවා මිසක් ආ සාන්තියක් නෑ. ඉතින් එහෙම අමු කෙනකින් හම්බුලා ඇහුවොත් එහෙම ඔබතුමා හිතන්න නැත ඔබතුමිය හිතන්න. මේ විඳින දුකට හේතුව වග කියන්න ඕනේ කවුද කියලා. එයා කියන්නේ මගේ පඩිය මෙච්චර වැඩ කරනවා ප්‍රශ්න කරයි. මට පඩි දීපන්. ඉතින් එයා ගිහිල්ලා අයිතිවාසිකම් ඉල්ලා හටම් කරනවා. අයිතිවාසිකම් හටම් කරලා දිනනවමත් නෙවෙයි, පරදිනවමත් නෙවෙයි. කොච්චර පඩි වැඩි කෙරුවත් පඩි ගානට වැඩි අසහන වැඩි අපි හිතන්න මිනිස්සේ 50000ක් මාසෙකට හම්බ කරනවා කියලා. ඒ හම්බ කරනකොටම 65000ක බිල් අතේ. 75000ට පඩි වෙනුණා කියන්නේ. ඒ වෙනකොට ලක්ෂක බිල් අතේ. එක්කෙකුටවත් ගොඩ එමනක් නැහැ. කාට හරි හිතේ ඉඳ බලනද මේ මේ මට මේ වෙලා තියෙන මේ කරුමේ මේ කැම්බිරිල්ලට හේතුව ඒකට හිතන්නේ ආණ්ඩුව අපේ ස්වාමී අපිව සූරකන කරනවා එහෙම නැත්නම් ආණ්ඩුව බඩු වැඩි බඩු වැඩි කරලා තියෙනවා. එහෙම නැත්නම් මීටරට අඩුවෙන් බඩු දෙන්න පුළුවන්. ඉතින් මේක හටම් කරාට සරුවචන් වහන්සේගේ ප්‍රශ්නෙට ගියොත් මේ දුක්ඛේ සත්‍ය ආර්ය සත්‍ය ගත්තොත් කාට හරි හිතෙයිද මේ සියලු දුක් වලට හේතුව මම ඉපදිච්ච නිසායි කියලා. කවදාවත් බාර ගන්න ලෑස්ති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොටම හේතුව ਸਰවඥාන්සේ එකයි කියන්නේ ජාති දුක. කවදද මිනිස්සේ තීරුම් අරගන්නේ මම මේ කඹරන්නේ ඉපදිච්ච නිසානේ කිය. ඒගොල්ලන්ට ඕනේ ඉපදිලා සැප විඳින්න. ඉපදීම කියන්නේ දුකක්. ඉපදිනවා කියන්නේ දුකක් උපදිනවා කියන්නේ. ඉතින් ඒක නිසා හුඟව දෙනෙක් කැමති නෑ මේ වගේ බණක් අහන්න. මොකද හේතුව ඒ නාස්තික බණක් ඒක. ඒක මහා උච්ඡේදවාදයට වැටෙන බණ. කිසිම රසයක් දන්නේ නැති බණ. නමුත් සරුවචන් වහන්සේ මතක් කරනවා විවසී සරුවචන් වහන්සේ බුදු වෙන්න හදනකොට පාරමිතා පුරනකොට මහබෝසතන් වහන්සේ නමක් විදිහට ඒ ඒ උපදිච්ච භවයේ එතුමට තේරුණාලු මට ජරා දුක තියෙනවා ව්‍යාධි දුක තියෙනවා මරණ දුක තියෙනවා පිය විප්‍රයෝග දුක්ඛ තියෙනවා අප්පිය සම්පයෝග දුක තියෙනවා යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛන් ලැබෝ හේතු පැද්දල් නොලැබෙන දුක තියෙනවා සංකිට තියෙන පංච උපාදානස්කන්ධ දුක තියෙනවා මේ හත උපාදානස්කන්ධ පහෙම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා හැම තැනම දුකයි ඉතින් මේ දුක දුකක් කියලා තියෙනකොට ගැළවුමක් තියෙන බෑ හේතුවක් තියෙන බෑ කල්පනා කරන කල්පනා කරන බුදු නුවණට තාම බුදු වෙලා නැහැ බෝසත් නුවණට පැහැදිලා තියෙන්නේ ජාති දුක තමයි මේ තීරු දුක් වලට හේතුව කියලා. නමුත් මොන්නම විද්‍යාඥයෙකුට හෝ මොන්නම දාර්ශනිකයෙකුට හෝ මොන්නම උගතෙකුට හෝ තීරණ කළ දෙන්න පුළුවන් වෙයිද? අපි මේ විඳවන හැම දෙයකටම හේතුව ඉපදිච්ච නිසායි කිය. කද්දාවත් හම්බ වෙන්නේ. මොකද ඒ තරම් අපේ ඔළුව කන පිට හරවලා තියෙන්නේ. ඉපදුනාට පස්සේ තැප හොයන ක්‍රමයක් තමයි විද්‍යාව කියන්නේ. ඉපදුනාට පස්සේ සැප වෙන ක්‍රම තමයි තාක්ෂණය කියන්නේ. ඉපදුනාට පස්සේ සැප වෙන ක්‍රම තමයි යටිතල පහසුකම් කියන්නේ. ඉපදුනාට පස්සේ සැප වෙන දෙයක් තමයි මේ sannivedana ක්‍රම කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඉතින් ඒ නිසා අපි හිතන කොහොම කරත් අපි මේට වැඩිය තහ තමයි වුවොත් කැතපොට ගහගත්තොත්, තමුඩ ගැහුවොත් මේට වැඩිය රූප හම්බ කරන්න පුළුවන්. මේට වැඩිය ශබ්ද හම්බ කරන්න පුළුවන්. මේට වැඩිය ගන්ධ, රස, පහස. නමුත් මේ ඇහිදල් කූඩේකට වතුර පුරන්න හදන වගේ මේ කරන කාරණාව මේ ජාති දුක තියෙන තාක්කල් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ කිසිම දෙයක ගැලවුමක් එහෙම නැත්නම් ස්ථිරධාර පිළිමක් හම් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න කොච්චර අමාරුද ඒ තරම්ම අපේ ඔළුව මේ සැපසෙවන සැපසොයන ගතිය නිසා දුක අවබෝධ කිරීමේදී පුදුමාකාර පස ගැහිලා පත ගහලා තියෙනවා ඉතින් මේක ඉස්සල්ලාම අපි මූල ධර්ම වශයෙන් තේරුම් ගන්නවා. අපි මේ විඳින හැම දුකටම හේතුව එක හේතුව ඉපදිච්ච නිසා. වෙන මොකක්වත්ම නැහැ. අනිත ඔක්කොම පස්සේ හදාගත්ත දේවල් බයිලා. එකක්වත් බන නෙවෙයි. සර්වචන් වහන්සේ වෙන්න හදන විපස්සී සරු බෝසතාන් වහන්සේට වැටහිලා තියෙනවා ඉපදීම නිසායි මේ ඉතුරු දුක් කඳ කඳ මේ ඉන්න තියෙන්නේ ඒක නිසා යම් තැනක ඉපදීම නැත්තම් මේ දුක් නැහැ. මේක තීරුම් අරගන්න එහෙම නැත්නම් මේක පිළිගන්න බෞද්ධයෝ කොච්චර බුද්ධඝම් කිව්වත් මේ කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ uppattiය ලැබලා ලැබිච්ච uppattiය පිටඩිය සැපෙන් ගත කරන්න මේක තමයි තාක්ෂණය කියන සූදුව. මේක තමයි අබින් කනවයි කියලා කියන්නේ. මේක තමයි අබ්බැහිය කියලා කියන්නේ අවුරුදු 200ක් දැන් මානවයා තන්නේ ක්‍රම પરම්පරා පහක් මේ විද්‍යාව පිහිට ආධාර කරගෙන එහෙම නැත්නම් කියනවා මේ තාක්ෂණය පිහිට ආධාර කරගෙන යටිතල පහසුකම් පිහිට ආධාර කරගෙන මේ සංනිවේදනකම් පිහිට ආධාර කරගෙන අදට වැඩිය හොඳ ලෝකක් ලොක් හෙට එනවයි කියලා මේ යන ගමනේ ඒ තාක්ෂණය අතින් දියුණුම රටවල් වල ඉන්න විද්‍යාඥයෝ හොඳටම දන්නවා මේක ගඟට ඉනි කපන වැඩක් කියලා. පැහැදිලිව මේ වෙනකොට එලි වෙලා ඉවරයි. නමුත් කියන්නේ මොකද කිව්වොත් ඔය මේ ජාත්‍යන්තර සමාගම් එකක්වත් පවත්වන්න බෑ. මොනේ ওই බිස්නස් මොනක්වත් කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ තාම කියන විද්‍යාව කියන්නේ සත්‍යයක්. තාක්ෂණය කියලා කරන බොහෝම හිතසුවදාන වෙන එකක්. යරිතල පහසුකම් පුළුවන් තරම් දිනු කරපළා. sannivedana පුළුවන් තරම් දිනු කරපළා කියලා දැන් ලංකාව වගේ රටවල් තාම පුදුමාකාර විදිහට කැතපොට ගහගෙන මේ දිනු රටක් මට්ටමට යන්න හදනවා. මේ තාක්ෂණයේ දිගේ. නමුත් මේ වැඩෙන්න වැඩෙන්න ওই කියන ආර්ථික දේශපාලන එක වැඩෙන්න වැඩෙන්න දුකමයි වැඩෙන්නේ. නොදන්න කෙනෙකුත් නෑ ඇත්ත වශයෙන් කියන. නමුත් මේ මහ ජනතාව නොමග යවලා මේ කරගෙන යන වැඩි අපිට මේ රාජ්‍ය නායකයන් කියන්න බෑ මේකට කියන අවිද්‍යාව කියලා. නොදැනුවත්කම කියලා කියනවා. ඒ නිසා අපිට දැනුවත්කම පහළ වෙන්න ඕන නම් අපිට අහලා දැනුව තියෙන්න ඕනේ අපි අද විඳින දුක ආසන්න හේතුව තමයි ඉපදීම. ඉපදිච්ච නිසයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මේ දුක නැතිකරන්න ඒ උපත්ති බාරගත්තට පස්සේ කරන්න දෙයක් නෑ. ඒ ටික උපත්ති බාර ගන්න පද්ධතියත් එකම තමයි ලැබෙන්නේ. අපිට පුළුවන් වෙයිද මේක දැනගෙන දුක්ඛ සත්‍ය හරියට දැනගෙන නැවත උප්පත්තියක් නැති කරන තැනට භාවනාවක් කරන්න සීල සමාධි ප්‍රඥාවක් කරන්න මෙතෙන්ට අපිට ඇත්තට මානසිකාරයක් තියනවාද එතන අපි පරියංක භාවනා කරනකොට දන්නවද අපි මේ යොදන මානසිකාරය හරහා අපි මේ කරන්න හදන්නේ මේ පැමිණිච්ච දුක නැති කරන්න නෙවෙයි මත්තර ಜಾති නැති කරන්න කියලා. එහෙමනම් එක්කෙනෙක් කෙනෙක්ක් නැහැ භාවනාවට. ඔක්කොටම වුණා තියෙන මේ ඇති වෙච්ච ಜಾතිය සැප විඳින එක. ඒක තමයි ආගම කියන්නේ. ආගමේ තියෙන්නම මේ විඳවන ජනතාවට තවත් බය ඇති කරලා ආගම මුවාවක් දිනු කරන ධර්මයේ කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤියා කියන ධර්මයේ පොත් ඇරලා හෙළුවෙම පෙන්ලා දීලා තියෙනවා. අපි මේ වඩන හැම දෙයක්ම දුක පිණිසයි හිටින්නේ. අපි මේ වඩන හැම දෙයකම ಜಾතිය බෝ වෙනවා, වැඩි වෙනවා. ඒ නිසා මේ ಜಾතිය නැති කරන පැත්තට මොනම විදිහේ මානසිකාරයක්වත් යෝනිසෝ මානසිකාරයක්වත් මේ යෝගාවචරයා කියන මිනිස්යා ගාව ඔළුවේ තියනවාද කියලා බැලුවොත් ඉතාමත්ම සෝචනීයයි. ඉතාමත්ම සෝචනීයයි කිසි කෙනෙක් කැමති නැහැ. ಜಾතිය නැති කරන්න හැබැයි ඒ කටයුතු කරන ಜಾතිය ඇති වුණාට පස්සේ දැපෝයන්. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙන අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිතං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණ. ගහකාරං දිට්ඨෝසි පුනගේහන් නකහසි. සර්වඥාන්සේ සඳහන් කරනවා මාත්මේ දුක ඇති කරන ಜಾති ඇති කරන දේ හොයාගෙන හැමදාම සංසාරේ ಜಾති සංසාරේ මෙච්චර කාලයක් මං ගියා. උන්වහන්සේට වාසනාවට තුනක මතක තිබුණා. ಜಾති ස්මෘති ඥානේ මතක තිබුණා. මතක තුනට හැම ආත්මකම මේ අපි ජීවත් වෙනා වගේ මීට වැඩිය හොඳ එකක් හිත වෙනවයි කියන අදහසෙන් දිග්ගටම උත්සාහ කරා. කවදාකවත් එහෙම තැනක් නැහැ. මේ ಜಾති සංසාරේ මෙරි මෙරි මෙරි මෙරි යනවා. ඒ නිසා උන්වහන්සේ තීරුම් ගත සත්‍යය තමයි මේ දුක්ඛාරිය සත්‍යයේදී මේ ජාතිය නැති නැති කළ බව මේ ජීවිතය ඇතුළතදීම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඊගාවාත්මේ කොහේ හරි අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා ඊට පස්සේ ඒකට අනුව දුක්ඛඳක් එනවා මිස ජාතිය තියෙන තාක්කල් දුකෙන් ගැලවීමක් නැහැ ඒ නිසා අපි භාවනා කරනකොට සක්මනේ පියවරක් තියෙනකොට ආනාපාන සතියක් කරනකොට එදිනදා ජීවිතේ සතිමත් වෙනකොට කොච්චරනම් මේ ಜಾතිය නැති කරන පැත්තටයි මේ භාවනාව යන්නේ ප්‍රඥාව යන්නේ කියන එක අවබෝධ වෙනවද කියන එක මහා බෝසතාණන් වහන්සේ නමකට චින්තාමේ වශයෙන් සහ සුත්තමේ වශයෙන් පහළ වෙන්න පුළුවන් අනික් කෙනෙකුට එක බය උපදවන දෙයක් අපි භාවනා කරන්නේ ಜಾති නැති කරන්නද කියලා. මොකද අපි මේ මුළු ශරීරෙම හදලා තියෙන ಜಾති වෝ කරන්නේ. අපි මුළු රසායනික ශරීරෙම අපි මුළු කාමෙම මේ කර්ම ශක්තියම මුළු විශ්වෙම තියෙන්නේ ಜಾති වෝ කරන්නේ. මේක අපිට ලොකු මංගල කාරණාවක් කියලා බබෙක් හම්බ වෙනවා. අපි බොහොම සාදරයෙන් මංගල සීනුම් නඩවලා එචින් කිරි උතුරවල බබා බාර ගන්නවා. නමුත් මරණ දවසේ අඬනවා. මේ උප්පත්ති දවසේ උප්පන්නේ මරණයක් කියලා හීනකින්වත් හිතෙන්නේ මේ උප්පන්නේ මරණයක්. ඔක මරණමයි. ඒක හිතන්නේ කිව්වොත් කියන්නේ මේ උප්පත්ති මේ මේ හොඳ සුබ දවසක ඔය කුණුවරප කතා කරන්න එපා. අබව මංගල්‍ය කතා කරන්න එපා. ඕනේ උපදින හැම කෙනෙක්ම උපන්න සාතිකයත් එක්ක මරණ සාතිකය හම්බ වෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. ඒකේ මතක් කරොත් ඒ උපත්ති වෙලාවේ අවමංගල කාරණාවක් කියලා. කවුද මේ බෞද්ධයාට? උපදින තාක උපදින දුකයි කියලා බුදුරජාණන්සේ කිව්වට පස්සේ අනිකෝ සියලුම ශාස්ත්‍රඥාන්සලා කිව්වා බුදුරජාණන්සේ දේශනා කරන්නේ මුස්පේන්තු ධර්මයක් කියලා. උච්ඡේද ධර්මයක් කියලා. නාස්තික ධර්මයක් කියලා. රස දන්නේ නැති දෙයක් කියලා. නම ਸਰවචනාතේ විතරයි ඒක කෙලින් බය නැතුව කියන්න පුළුවන් උනේ. ඒකෙන් ආගමක් හැදිලා තියෙන දැන් බුද්ධ ආගම කියලා ඒක අර ඒ දුක වහලා අපිට මේ අපිත් එක්ක එන්නකො යන්න අපිට ඕගොල්ලෝ හිතුව පැතුව සම්පත් අරන් දෙන්න. ඉතින් මේ පිරිත බෝවට බෝගහ වටේ කලගෙඩිය අරගෙන වටේ කැරකෙනවනේ. බෝධි පූජාට. ඇයි කියලා ඇහුවොත් දුවට බබෙක් හම්බෙන්න. මට රට යන්න වීසා එක ඉක්මනට හදලා දෙන්න. එහෙම නැත්නම් මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. ඔන්න අද ආගම ගිහිල්ලා තියෙන තැන. ආර්ය පරිශ්‍රණේ ගිහිල්ලා තියෙන්නේ බුදුහාමුදුරේ බෝධින්නාන්සේ සේරම තියෙන්නේ මේ දරුවෝ නැති කෙනාට දරුවෝ හම්බ කරලා දෙන්න. මේ පිටරට තියෙන දේවල් ගිහිල්ලා හම්බ කරගෙන එන්න. එහෙම නැත්නම් මේ අදාළ නැති භාෂාවක් ඉගෙන ගන්න. ඉතින් මේක සංඝහත් මෙච්චරයි. අද ඉන්න සංඝහත් මෙච්චරයි. වැඩිම ගිය ටිකක් ලෑස්ති කරගන්නවා. ඉතින් මේ ආගම සම්බන්ධ කරලා ඉතින් එහෙම කෙනෙක් යතින් කිය වෙයිද කවදා හරි මේ මුළු පද්ධතියම උදලසන්සේ දේශනා කරපු මේ සීල සමාධි ප්‍රඥාව තියෙන්නේ ಜಾති නැති කරන තැන කියලා. කවදාකවත් ඒ ධර්මයක් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා කවුරක්වත් කියන්නේ නිසා ආගමට බරව බණ කිව්වට ධර්මයේ කියලා දුන්නට අහන්න කවුරක්වත් නැහැ. නමුත් භාවනා කරන කෙනා ඒක දන්නේ නැත්නම් එයා කරන හැම වැඩකින්ම තමන්ගේ සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා, ප්‍රඥාව කැඩෙනවා. දන්නවනම් මේ අපි කරගෙන යන්නේ මේ ජාතිය නැති කරන වැඩක් කියලා අඩු ගන්න සුතමේ වශයෙන් ඒ කෙනාට භාවනා කරන හැටි භාවනා කර්මස්ථානය පිරිසුදු කරන හැටි සූත්‍ර ධර්ම වල තියෙන කරුණුත් වැටහෙන්න ඉඩ තියෙනවා මේ භාවනා කරගෙන යනකොට කොයි මට්ටමේද කෙනෙකුට මේ හැම දුකට හේතුව ජරා උප්පත්ති බව තේරෙන්නේ කියලා බැලුවොත් බරපතල ප්‍රශ්නයක්. ආධුනිකේ නම් පණ ගන්න කිසිම කෙනෙකුට නෑ ඒක. ඔක්කොමලා හිතා තියෙන මේ ලැබිච්ච ජීවිතයේ තපසේ ගත කරන්නයි භාවනා කරන්නේ. හම්බ කරන්නේත් ඒක තමයි. නමුත් කොතනදීද කෙනෙකුට මේ හටගත් හරියක් හටගන්නේ දුකයි ඒ නිසා මේ භාවනාවේදී අවධානය මානසිකාරය යෝනිසෝ මානසිකාරය උප්පත්තිය නැති කරන දැන්න යන්න කියන එකට මේ සත්‍යවිසුද්ධි ක්‍රමේදී බලවත් විපස්සනා වෙදී මේ භංග ඥානෙ පහළ වෙන වෙලාවේ මේ බිඳි බිඳි යෑම පහළ වෙන වෙලාව මේ යෝගාවචරයාගේ තීරණාත්මක අවස්ථාවක් යෝග ජීවිතයකට කියනවා තීර්ණ පරිඥාව කියලා මේ අභිඤ්ඤය කාරණාවේදී මේ තීර්ණ පරිඥා මට්ටාව තමයි යෝගාවචරයා යෝගාවචරයක් වශයෙන් පූර්ණ සමාජිකත්වයේ ලබන්නේ උපදින තාක් දේවල් බිඳි බිඳි යනවා. එහෙම නැත්නම් ගෙවි ගෙවි යනවා කියන එක භාවනා ප්‍රතිපදාවක ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් ඒක කෙලස් අඩු වෙච්ච ගතියක් කියලා. මෙතන ඉන්න කිසි කෙනෙක් නොදකපු කෙනෙක් නැහැ. දැකලා තියෙනවා නමුත් කවදාකවත් දන්නේ භාවනාදී මේකයි අනුග්‍රහ කළ යුත්තේ කියලා. මේකයි තනවා වඩා ගන්න ඕනේ කියන එක දන්නේ. දන්නේම තව එකතු කරන දේවල් තමයි. නමුත් භාවනාවේදී සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි ටික දක්වා එනකම්ම යෝගාවචරය තාම එකතු කරන දාසෙන් තමයි භාවනාව කරන්නේ. නමුත් ඒ ඒක ඇත්තටම භාවනාව ඇත්තේ බණ්ඩ බොහොම උසස් ඥානයක්. නමුත් එතෙන්දී විතරයි යෝගාවචර පෞරුෂත්වයක් ඇති වෙන්නේ, සද්ධාාවක් ඇති වෙන්නේ, වීරියක් ඇති වෙන්නේ, සතියක් ඇති වෙන්නේ. මේ යමක් දිහා බලනකොට බිඳෙනවා. මේ බිඳීමට අනුග්‍රහ කරන්න ඕනේ මේක බය වෙලා නැතුව සැකයක් නැතුව අනතුරකින් දෙපත් කරන්න නැතුව ඥාණයෙන් දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට යෝග ජීවිතයේ විපස්සනාව කියන එක නැත්නම් බලව විපස්සනාව කියන එක හට ගන්න පටන් ගන්නවා ඒක අද තියෙන විද්‍යාව දිගේ ගියත් අද විද්‍යාවට තීරුම් අරගන්න වෙලා තියෙනවා. ඒගොල්ල මේ පදනම් කරපු මූලික ගත ඒ සැකිලි එකම දෙයකට වක්වත් එහෙම නොසැලෙන පදනමක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ලෝකේ නිර්මාණය කිරුවේ සදාකාලික දෙවි කෙනෙක් කියන අදහස අද ලෝකෙ පොදුවේ පිළිගන්න කැමති. මොකද එතකොට නිත්‍ය දෙයක් තියෙනවා. ස්ථිර දෙයක් තියෙනවානේ. එයා සතුට නම් සදාකාලික මේ දිවි ලෝක යනවනේ. සර්වඥයන් සඳහන්නේ එහෙම ස්ථිරතර කුඤ්ඤයක් දෙයක් මොකක්වත් ඇත්ත නැහැ හැමදේම බිඳි බිඳි යනවා කියන එක. ඉතින් ඒක භාවනා කරනකොට යෝගාවචරය ඉඳගෙන ඉන්න කරන භාවනාවේදී යම් වෙලාවක පුළුවන් වුණොත් එහෙම යෝගාවචරයට gedara dora පැත්තකට පොඩ්ඩකට අමතක කරලා ඊයේ හෙට දෙක අමතක කරලා අරයමයා ගැන අමතක කරලා තමන්ට තමන්ගේ කයට හිත ගන්න මේ හිත ගන්න වෙලාවේදී ඒ යෝගාවචරයට මොනවද මේ කයට හිත ගත්තාම කයට හිත ගත්තා කියලා වැටහෙන්නේ කොහොමද කියලා අහලා බලන්න කයෙන් හරි කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් ඒ වැටහෙන දේ කියන්න බෑ මගේ හිත කයට ආවට පස්සේ මට දැන් සතිය පිහිටියයි කියලා හිතමු. පිහිටි බව දන්නේ මොකෙන්ද කියලා ඇහුවොත් කිසිම කෙනෙකුට කියන්න බෑ. මොකද ඒකේ එහෙම අල්ලන්න පුළුවන් දෙයක්, ස්ථිරතර දෙයක්, නම් කරන දෙයක්, මනින්ද කියලා දෙයක් ඇත්තේ ඒක නිසා යම් කිසි කෙනෙක් සතිය පිහිටියොත් නැත්නම් සතිපට්ඨාන භාවනාවට ගිහිල්ලා සතිය හිටියොත් පිහිටියොත් කයට හිටියොත් එයාට තේරෙන්නේ නිකන් අසරණ වුණා කියා ගන්න දෙයක් නැති වුණා. එහෙම නැත්නම් sannivedana කරගන්න බැරි වුණා. ඒ මොකද මේ වෙලාවේ පේන මේක මේ බිඳෙන ගතියට ඒ තරම්ම බයයි. ඒ තරමටම ඒක කතා කරන්නවත් කැමති නැහැ. ඉතින් ඒක නිසා එවැනි කෙනෙකුගෙන් ආධුනික යෝගාවචරකයක බලාපොරොත්තු වෙනවා කියන එක බරපතල වෙන්න බැරි දෙයක්. යෝගාවචරයකට මේ කයට හිත දැම්මට පස්සේ ඒක ඇතුළේ සිදුවෙන දේ මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. එනිසා ඒ බුදුන් පඬිස්සංශය සඳහන් කරනවා යෝගාවචරයට අපි කිව්වට ඒක තැනක වාඩි වෙන්න චේතනාපූර්වක කය හොල්ලන්න එපා. චේතනාවෙන් කතා කරන්න එපා. කය වචන දෙක එහෙම චේතනාවෙන් යුක්තව තින්දල් පොඩ්ඩක් නතර කරලා මොකද වෙන්නේ කියලා බලනින්ද කියලා. යමක් නොපෙනෙනව නෙවෙයි. නමුත් ඒ පේන කිසියම් දෙයක් විස්තර කරන්න බෑ. ඒ මොකද පේන කිසිම දෙයක් නමක් නමකින් නම් කරන්න තරම්වත් වෙලාවක් හිටින්නේ නැහැ. බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. බොහොම මේ නම් කරන්නවක්වත් හඳුනා ගන්නවක්වත් තරම් ඉක්මනින් වෙනස් වෙන නිසා යෝගාචරයෙන් ලොකුවට මුසුපු භාවයටපත් වෙනවා. තේරුම් කරගන්න බැරි වෙනවා. ඒ නිසා කියන බලාන ඉන්නකොට කයිදියා බලා ඉන්නකොට සමහර විතක ඒ බලාන ඉන්න කයේ රිද්මයානුකූල සිටින හුස්ම ගන්න එක එහෙම නැත්නම් මේ උදරයේ පිම්බෙන හැකිලෙන එක වගේ දෙයක් සමහර විටක යෝගාවචරයට නම් කරලා කියන්නත් පුළුවන් තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් කවදා හරි හිතමු දැන් දිගට භාවනා කරපු යෝගාවචරෙක් සාර්ථකව භාවනා කරපු යෝගාවචරෙකුට අද අපි ධර්ම දේශනා සාකච්ඡාවේදී මතක් කරා වගේ ආස්වාස් ප්‍රසවාසයේ හිත ගියයි කියලා. ඒසොට මේ යෝගාවචරයා ඒ ආස්වාස් ප්‍රසවාසයෙම මනසිකාරය යොදලා බලාගෙන හිටියොත් මේකට මේ පෑදිදියට බොරදියෙක් වෙන්න දෙන්නේ නැතුව කලබල කරන්නේ නැතුව අපි හිතමු ටිකක් කල් වැඩි ඇති ආධුනිකයෙකු පැත්තෙන් එහෙම කියන එක යම් වෙලාවක ඒ ආනාපානේ සියුම් වෙලා සම්පූර්ණම නොදැනී ගිය තත්ත්වයයි කියලා ආයෙසරයක් යන්නේ මම දැන් මෙතන ඉඳගෙන හිටියා කියනට පටන් ගන්න තැනම ඒකේ මොනවත් නැහැ ඒකේ නමක් කියන දෙයක්වත් දැක්කා කියන දෙයක්වත් හඳුනා ගන්න පුළුවන් ගතියක්වත් ඇත්තේ නැහැ. ඉතින් මේ తত্ত্বය භාවනා කරලා ගත්ත එක නෙවෙයි මේක තමයි ස්වභාවය. මේක නිතරම වෙනස් වෙමින් පවතින දෙයකට නමක් දෙන්නවත් හඳුනා ගන්නවත් බෑ. ඉතින් මෙතෙන් ගියාට පස්සේ යෝගාවචර කොච්චර බය වෙනවද කියලා බැලුවොත් එහෙම නැත්නම් කම්මැලි වෙනවද අසරණ වෙනවද කියලා බැලුවොත් කවදා අමාරු යෝගාවචරට තීරුම් කළ දෙන්න මේක ප්‍රතිපදාවෙන් වෙච්ච එකක්. ඒ තරම් වේගයකින් ඒ තරම් ශීඝ්‍ර මේක වෙනස් වෙන නිසා මේ ගොජේ මේ මේ සම්තතිය මේ පොදිය මේක දිහා පුළුවන් නම් විනාඩියක් බලන්නේ දෙකක් බලන්නේ තුනක් බලන්නේ නැත්නම් අපි හිත දෙන්නෙම නැහැනේ. යා කොහොම හරි බලනවා නිත්‍ය දෙයක් හොයන්න. සුඛ දෙයක් හොයන්න. සුබ දෙයක් හොයන්න. ඒක නිසා භාවනාවෙන් මෙතෙන් යන එක නම් කාටත් සිද්ධ වෙනවා. කවුරක්වත් එක බාර ගන්න කැමති නැහැ. මොකද මෙයාට මේ තියෙන තියෙන දේවල් බිඳි බිඳි යනවා දකින්න එක අවමංගල්‍යයක්. බයක්, අසරණ ගතියක්, පහළු ගතියක්. ඒක නිසා නොපෙනෙන එක නෙමෙයි ප්‍රශ්නේ. යෝගාවචරයේ මානසිකාරය නෑ. මොකද මේ දුක අවබෝධ කිරීම සඳහා භාවනා කරාට ඒක මතුවලා එනකොට යෝගාවචරයා සපක් හොයන්න හදනවා නිත්‍ය දෙයක් හොයන්න හදනවා සුඛ දෙයක් හොයන්න හදනවා සුභ දෙයක් හොයන්න හදනවා ආත්මයක් හොයන්න හදනවා මේක කවදාකවත් යෝගාචරයේ වැරද්දක් නෙවෙයි. ඒක යෝගාචරය හතින් හෙලි වුණොත් කමඨාන් සුද්ධ කරනවා කියලා දෙන්න පුළුවන්. මේක බය හිතෙනවා තමයි, අසරණයි තමයි, අනතුරුදායකයි තමයි. නමුත් ශ්‍රද්ධාවෙන් පොඩ්ඩක් ඔක දිහා බලන්නේ. තියෙන සීල කැඩෙනවද බලන්න කැඩෙන්නේ අවදිය බලන්නේ. සතියෙන් යුක්ත ඔක දිහා බලන්න කිව්වට පස්සේ ඒ යෝගාචරයට මේ කමඨාන සුද්ධ වුණා නම් එයාට තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල මේව මතුවෙනකොට කොච්චර පස්ස බල බල දිව්වද අද තමයි මට මේක තේරෙන්නේ අද පොඩ්ඩක් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් සද්ධාාවක් ලෑස්තිලා ගතියක් ගියොත් මේක එච්චරම අමාරු දෙයක් නෙවෙයි බලන්නේ ඒ තරම් වේගින් වෙනස් වෙන නිසා ඒක නමක් දාන්න බැරි බව හැබෑව හැඩයක් දෙන්න බැරි බව හැබෑව ආකාරයක් දෙන්න බැරි බව හැබෑව නමුත් මේ අත්දැකීම එච්චරම නුහුරුණු පුරුදු දෙකක් නෙවෙයි. මේක දැවත නැත බෝ කරන්න ගියොත් පුරුදු කරන්න ගියොත් භාවිත බහුලී කරන්න කතා කරන්න ගියොත් මේ යෝගාවචරයට තේරෙවි. ඔක පරියංග භාවනාව විතරක් නෙවෙයි. කොයි වෙලාවෙ බැලුවත් මේ කයේ තියෙන මේ පෙරලිය, මේ සන්තතිය නොදකින්නවා කියන එක නෙවෙයි. අපි ඒකට වෛර කරනවා. අපි ඒකට පුළුවන් තරම් නොදකින් නොපතන් කියලා තියෙනවා. ඒ නිසා මේ සත්‍ය අපි ගාවට එන්න ගියාට අපි ඒක බාර ගන්න කැමති නැති නිසා අපිට මේ තේරෙන නම් කියන්න පුළුවන් ලේසි පහසු දේවල් බදාගෙන අපේ ජීවිතයේ හීන ලෝකයක් මවා ගන්න හැදුවට මේ වර්තමානට හිත ගිය ගමන් තියෙන මේ සන්තතිය පොඩි ළමයට පවා තේරෙන දෙයක්. අබෞද්ධයට පවා තේරෙන දෙයක්. ඒකේ නෑ වයස සීමාවක්. ඒක නිසා මේ දුක්ඛේ දුක්ඛේ ඥාණය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මේක යමක් දුකක් බාටපත් වෙන්නේ ඒක සීක්‍රෙන් වෙනස් වෙන නිසායි කිය. යමක් නොවේ වෙනස් නොවේ නෝනම් ඒක නිට්යයි සුඛයි සුභයි. යමක් සීක්‍රෙන් වෙනස් වෙනවා නම් ඒක අනිත්‍යයි දුක්ඛයි අසුභයි. ඉතින් මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ දේ කොච්චරවත් අපේ හිතට පෙනුනට අපි මේ දුකේ නිරූපණයක් බව නෙමෙයි තේරුම් ගන්න භාවනාව වැඩිලා කිය. සතිය කැඩිලා කිය. එතන සීලය අඩුපාඩුවක් වෙන්නේ නැති කියලා. එතන සද්ධාවේ අඩුපාඩුවක් වෙන්නේ නැති කියලා මේ පේන දේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් තේරුම් ගන්න බැරි බව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රෙ නෙවෙයි නමුත් මේ පරිසම්පදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක Tamanta දුක පේනවා නම් පේනවා කියන්නේ ඇත්ත එකට පේනවා නෙවෙයි දැනෙනවා නම් අපිට පෙළෙන ගතිය වැටෙයි. නිතරම පෙලීමක් වැටෙයි. ඒ පෙළෙනවා කියන්නේ ජීවත් වෙනවා කියන එක තමයි. තවන ගතියක් වැටෙයි. නිකම් කිහිල් කොලයක් අවුවේ දාලා තවන්නේ දැව් ගසන්නේ ආන්නේ වගේ තවන ගතියක් වැටේ විපරිණාම ගතියක් වැටේ සංකත ගතියක් වැටේ ඉතින් මේක නොවැටීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ හැම කෙනාටම වාඩි වෙලා ඉනකොට පෙළෙන ගතිය තියෙන එකනේ නලියන්නේ ඒක දොච්චර මහා ලොකු ධර්මයක් ඕකේ නෑනේ ඒ වගේම තවන ගතිය නිසා ආඩම්බරයක් නෑ මේක මම නිතරම තැවෙන ගතිය තියෙනවා කියලා කියන්න ආඩම්බරයක් නෑ මොකද අපි කැමති නෑ ඒක බාර ගන්න ඒ නිසා අපිට සාමාන්‍ය දළ සමීකරණයක් හදන්න පුළුවන්. වර්තමානයේ හිත ගන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් වර්තමානයේ හිත ගත්තාම එන අත්දැකීමට අපි වෛර කරන නිසා අපිට ඒක බීතිකාවක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා යම් වෙලාවක අපිට හිතමු අපි ලෙඩක් වෙලා උදව්වට කවුරක්වත් නැහැ. අපිට මේ පිළීම තැවීම ආවා. උදව්පත්තාන කවුරක්වත් නැත්නම් අපි දැන් තද්ද බල කර්මයක්. තද්ද බල කාලකන්ණි தත්වයක්. ඒ මොකද උදව් උපකාර කරන කවුරක්වත් නැහැ කියලා. ඒක කාට හරි පුළුවන් වුණොත් දැනගන්න දැන් තමයි මම මේ ජීවිතය කියන එක දාන්නේ. මේ කියන්නේ දුක. ඒක කවුරුත් කරපේ ගන්නවී ආයේ කොයි භවයේ ඉපදුනත් ඕක තමයි මට හම් වෙන්නේ මේ භවය නිසා. ජාතිය නිසා මේක එන්නේ. කවුරුත් නැති නිසා දුකක්වත්. කවුරුත් මට කරපු හුණීමක්වත්. ඔය කුණු අරප විස බීජයක්වත් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ තමයි ජාති දුක. අපි මේක පිළිගන්නේ නැති වෙන්න කරන නාඩගම් ටික දිහා බලනකොට සත්‍ය මෙච්චර අපිට මුරගාල කියද්දී අපි කොච්චර උත්සාහ කරනවද ඒක පිටු දකින්න ඒ නිසා භාවනාවේදී හෝ මේ දුක්ඛේ ඥානය කියන එක තමයි දුක පිළිබඳව අස්පන අපිට පේන මේදී බිහිතිකාව නිසා ඒකට තියෙන නොදකින්න පතන් ගතිය නිසා අපිට ඒක ආවට පස්සේ ඒක පිළිගන්න සමවදින්න සමාදම් වෙන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් හිතන්න මේ බුද්ධ ශාසනයකුත් තිබේට මනුස්සාත්ව භාවිකුත් තිබිලා අපි උනන්දු වෙලා සීල රැකලා පින් කරලා කියන සම්පත්තිය උපදවගෙන කල්යන් මිත්‍රාශ්‍රය ධාන ධර්ම ශ්‍රවණිකුත් කරගෙන පැවිද්දකුත් තියෙන කාලේ මෙහෙමනම් අබුද්ධෝත්පාද කාලික කොහොමනම් දුක්ඛේ ඥානය කියන කවබෝධ කරයිද කියලා. පැමිණෙන හැම එකක්ම අපි මේ මගාරින්න හදනවා මේ දුක මංගාරින ගතියක් නෙමෙයි මුළු ජීවිතය කියන්නේ. ඉතින් කොහොමද අපි මේ දුක්ඛේ ඥානයක් බවට එනත මේ පැමිණි දුක් පැනිරහයි කියලා අපේ සිංහලයේ තියෙන විදියට මේ පැමිණෙන එක දිහා द्वේෂයෙන් තොරව මේක තමයි පෙළන ගතිය කියන්නේ. මේක තමයි තවන ගතිය. කියන්නේ නිසා ඒක ආවට පස්සේ දුවන්න එපා. දිව්ව දුවන්නේ යක අරගෙනයි. ඔක දිහා පොඩ්ඩක් බලانے කොච්චර ඉවසීමක් අවශ්‍යයි. කොච්චර සතියක් අවශ්‍යද? කොච්චර සීලයක් අවශ්‍යද? කොච්චර සද්ධාාවක් අවශ්‍යද? කොච්චර සමාධියක් අවශ්‍යද? කොච්චර ප්‍රඥාවක් අවශ්‍යද කියලා කිව්වොත් මේක නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අපිට මේ දුක්ඛේ ඥානෙ නැති නිසා වෙත පැමිණෙන දුක අපි හෙටට දාන. එතන වෙන තැනකට දාන්න හදනවා. ඒකල් ඉවරලා භාවනා කරනකොට ඒ භාවනා කරන බව කියන දුක අවබෝධ කරන තමයි භාවනා කරන්නේ. හැබැයි මැස්ස වහන්න බෑ. මధుරයක්වත් කන්න බෑ. සද්දයක්වත් ඇහෙන්න බෑ. හිතවිල්ලක්වත් එන්න බෑ. ඒ මොකද ආපු ගමන් කියන අපෝ මෙව්ව තියාගන්නම් භාවනා කරන්න. මේ දැන් භාවනා කළා අවබෝධ කරගන්න දැන දුක තමයි. දැන් මේ පැමිණිච්ච පුංචි දුක දරන්නවත් බෑ. ඒකල අපි හිතනවා ආර්ය සත්‍ය අවබෝධ වෙයි කියලා. ඒ නිසා දුක්ඛේ ඥානය පිළිබඳ පරිඤ්ඤ අභිඤ්ඤයයි කියලා කියන එක විශිෂ්ට ඥානයකින් දැනගන්න ඕනේ. උප්පති මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම දුකේ ඉන්නේ. පුංචි වයසේ මැද වයසේ ලොකු වයසේ පොහොසත් දුප්පත් උගත් නෝගත් බෞද්ධ අවෞද්ධ කිසිම වෙනසක් නැහැ සියලු දෙනාටම තියෙන්නේ බාරගන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. භාවනා කරනකොට පරියන්කේදී අපි කරන්නේ මොකද්ද? හිතාමතා දුක් දෙන එක නතර කරනවා. පව් කරන එක හෝ ක්‍රියා කරන එක බලහන් ඉන්නවා. මම කය හොල්ලන්නේ නැති වෙන්න හිතා ගන්න. හොඳට පතර කරලා කය හොල්ලන්නේ නැතුව විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් ඉන්න බලන්න. වචනත් කතා නොකර ඉන්නත බලනවා. මොනද පේන්නේ කියලා. මොනද දැනෙන්නේ කියලා. එතකොට වෙන්නේ මොකද්ද? අසංස්කාරිකෝ සිදු වෙන කාය සංස්කාරය ඉතුරු වෙනවා. අසංස්කාරිකෝ සිදු වෙන වචී සංස්කාරය ඉතුරු වෙනවා. මේ ටික දිහා බලන්න හිටියොත් මේකේ කිසිම දෙයක්වත් අහුලලා ගන්න දෙයක් නැහැනේ. හොදලා අරගෙන වැඩක් ගන්න පුළුවන් කියලා දෙයක් නැහැනේ. කල්පයක් බලන්න. වර්තමාන මොහොතේ හිත තියලා කල්පයක් බලනින්න අහිඳ ගන්න දෙයක් වටින දෙයක් මේකේ නැහැ. ඒ නිසා අපි හිතනවා නිවන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේට වඩා මුතුමැණික් වගේ දෙයක්, හතරම වගේ දෙයක්. කවදා හරි ඒක හම්බ වෙයි කියලායි මේ හොයන්නේ. මේ මෙත පැමිණෙන මේ දුක, එහෙම නැත්නම් මේ දුක්ඛේ ඥානය අවබෝධ කරන්ඩ මේ වගේ කොච්චර බනහඬ වේද? කොච්චර කාලයක් භාවනා කරලා කරලා කරලා කරලා මේක බාර ගන්න වෙයිද? මේ අපි කරා එන දුක තමයි මේ තෙවීමක් වශයෙන්, පිළීමක් වශයෙන් එන්නේ. ඕකටමයි ඕකමයි ආර්ය දුක්ඛ සත්‍යයක් වෙනකොට බාර ගන්න ලැස්ති දවසට ඕක ආර්ය දුක්ඛ සත්‍යයක්. බාර ගන්න නැතුව හටම් කරන තාක්කල් අමනේයි කිය တဲ့. මෝඩයයි කිය တဲ့. තකතිරුවයි කිය တဲ့. අවිද්‍යාවයි කිය တဲ့. මෝඩකම කිය တဲ့. බුදුහාමුදුරු ඇර වෙන කවුද මේ මේ වෙත පැමිණෙන එක දිහා බලන්න හිටපන් ගැන අපේ අම්මා තාත්තවත් අපට කියන්නේ පන්ති කාමරේ ඉන්න ගුරුවරයෙක්වත් අපට කියලා දෙන්නේ නැහැ මේ වෙත පැමිණිච්ච දුකද බලන්න හිටියනකොට මුකුත් වෙන්නේ ලොකු ප්‍රතිශක්තියක් ලැබෙනවා ලොකු දැරීමේ ශක්තියක් ලැබෙනවා මොකද මේගොල්ලෝ කරලා නැහැ ඒගොල්ලෝ අත්විඳලා නැහැ මේක බුදුජානනාතේ හය අවුරුද්දක් දුෂ්කරවත කරා අවුරුදු 29ක් කුමාර සැපවින්දා ඒකල කිව්වේ වෙත පැමිණෙන එක ඕනි තරම් දරන්න පුළුවන් ඕන තරම් දරන්න පුළුවන්. ඒක දරන්න සීලක ඉඳලා කරන්න, සද්ධාවක ඉඳලා කරන්න, සතියක ඉඳලා කරන්න බලාපොරොත්තු යන්න. බලාපොරොත්තු කියලා වාඩි වෙච්ච විනාඩි 20 නේ ඉඳගෙන ඉන්න ඕනේ. විනාඩි 20ට පස්සේ තැවෙනවමනේ. පෙලෙනවමනේ. ඉතින් මේකට ලෑස්තිලා ගිය කෙනා බයෙන් ගිය කෙනාට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. ලෑස්තිලා ගිය නැති කෙනා හිතන්නේ මේ භාවනා කරන නිසා වේදනාවක් නොආයුතුයි. භාවනා කරන නිසා මధుරවන් මාව නොකෑ යුතුයි. භාවනා මං කරන නිසා කට්ටිය නොකහින්න හොඳ නැහැ. වහින්න හොඳ නැහැ. දොරවල් වහන්න හොඳ නැහැ. සද්ද බද්ද වෙන්න හොඳ නැහැ. මොකද මං මම සෑහෙන පොරක් මං භාවනා කරනවා. කවුරක්වත් සද්ද කරන්න එපයි කියලා ලෑස්ති ඉතින් මේ මනුස්සයා කටුපෙරේක දාලා පාරල පෙරලනවා වගේ නෑ. කවදාකවත් නැති විදිහට මේ පුංචි පුංචි දේවල් වද දෙන්න පටන් ගන්නවා. අන්න මේ පැමිණෙන දේටම තමයි දුක්ඛ සත්‍ය කියන එක තේරුම් ගත්තොත් එයාට තේරෙනනම් අද ඊයට වඩා මේ කරදර බාධක තීදි මට ආනපානේ බලන්න පුළුවන්. හෙට වෙනකොට මේ හිතත් විදිය කරදර තීදි ආනපානේ බලන්න පුළුවන් වුණොත් ඒකෙන් මට පේනවා මගේ දැරීමේ ශක්තිය යම් ප්‍රමාණයකට ඉසිලා තියෙනවා. මම හෙටත් තව ඉදිරියටත් ඊගාපදියංකේදී මේකටත් වැඩි දුකක් තියෙද්දි මූල කර්මස්ථානයේ සාක්ෂාත් කරගන්න ඕනේ කියන ශීර්ෂයේ එක් එක්කෙනෙක් කමටහන් සුද්ධ කරන වාර්තා ලියලා තියෙනවද කියලා බලන්න. ඒකමයි ලියලා දෙන්න හදන. ඒකමයි කියන්න හදන. නමුත් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ හිතනවා ආනාපානේ වඩනකොට හිතවිලි නොපැමිණිය යුතුයි. ආනාපානේ වඩන වෙලාවේ වේදනා නොආය යුතුයි. ආනාපානේ වඩන වෙලාවේ ශබ්ද නොආය යුතුයි. ඒකටම හරියන තරක් තියෙනවනම් එතෙන්ද යනවා භාවනා කරන්න මිස මේ පුංචි පුංචි කරදර පැවිලි පැවිලි තියෙද්දී ආනාපානිය හෝ සක්මන් භාවනා කරගෙන යෑම දක්ෂකමක් කරගත්තා නම් ඒ ධර්මන්ටම මේක කමඨාන සුද්ධ වුණා නම් ඒ කෙනාට තේරෙයි මේ කරදර නම් තියෙනවා තමයි ඉවසගෙන ඉන්න පුළුවන් නේ අතපය කැඩෙන්නේ නැහැ මේ භාවනා පිළිබඳ හැකි සංඥා පහල කරගන්න පුළුවන් අන්න එවැනි ප්‍රායෝගික ඥානයක් ලබන්න මේ දුක්ඛේ ඥානය කියන එක යෝගාවචරය මුද පිසිතුව තේරුම් ගන්න ඕනේ ඒක තොග වශයෙන් බහු බහුවචනේ නම් කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. හැබැයි ඒක වචනෙන් මම දැන් මෙතන මේ වේදනාව තිබුණා, සද්ද තිබ්බා, හිතිවිලි තිබුණා. පුළුවන් තරම් මං ආනාපානි හෝ ගත්ත සක්මන හෝ ඩිංගක් තව ඉදිරියට ඉදිරියට ගෙනියන්න ඕන. මේකයි මේ දුක් අවබෝධ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියන මේ කාරණාව තේරුම් ගත්තොත් එයා ඉතින් කියන්න පටන් අරගන්නේ මේ පැමිණි දුක් නිසා තමයි මට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා පැමිණි දුක පැනිරහයි. එතකොට මේ යෝගාවචරයට දුක බය වෙනවා. ආවට පෙලන්න බෑනේ. මෙයා බය වෙන්නේ නැනේ, කලබල වෙන්නේ නැනේ. පැමිණිච්චදී බලන්න ඉන්නකොට ওই දුක නැත්තම් ওই යකා ওই කියන තරම කළු පාට නැහැ. අපි උට වැඩි දුක් විඳලා තියෙනවා. පොළ මේ පොළොවට අවුරුදු 30ක් 40ක් හිටපු නැත්නම් හොඳ පරිප්පුවක් කාලා තියෙන්නේ. භාවනා කරනකොට පැමිණෙන්නේ එච්චර ලෝකයක් නෙවෙයි. නමුත් අපේ දුක්ඛේ ඥානය අවබෝධ කරගන්න නෙවෙයි නම් භාවනා කරන්නේ. විශේෂයෙන්ම අද භාවනා කරන ලෙඩ සුව කරගන්නනේ. එහෙම නැත්නම් මේ සුව සේවාවල් සඳහානේ. ඒ නිසා ඒගොල්ලෝ භාවනා කරනකොට විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වල ඕනේ ලෙඩක් තියෙනවනම් භාවනා කරුවොත් ලෙඩ නැති කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් මිනිස්සු එන්න ගණන් සල්ලි දීලා භාවනා නැති කරන්න යනවා. හිත ලෙඩ නැති කරන්න යනවා. ඉතින් කවදා දුක අවබෝධ කරන මට්ටමන්නේ දුකට වෛර කරන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඉන්දියාවෙන් බටහිරට ගියාට පස්සේ බුද්ධ ධර්ම ඇමරිකාවට විශේෂයෙන්ම මුනින්ද ජීතුමා වගේ කියලා කියනවා. කද්දාකත් බටහිරට මේක තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේගොල්ලෝ දුක අවබෝධ කරන මට්ටමක නෙමෙයි තියෙන්නේ. භාවනා කරන්නේ දුකට වෛර කරන්න. දුක නැති කරන්න. මේ සුවසේවාවක්. සුවසේවාවක් අතුරුපලයක් වශයෙන් ලැබෙන්නේ ඉඳී තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ දුක්ඛේ ඥානය අවබෝධ කරන්නයි භාවනා කරන්න කියලා කිව්වොත් ඇහෝකොල්ල නම් ඔය දැන් පැයකටත් වැඩි වෙලා ටිකක් අහගෙන හිටියා බයටද කොහෙද? දැන් මොකාවත් ඔය බනන්නේ කවුරක්වත් අහන්න කැමති නැහැ. ඒගොල්ලෝ ඕගොල්ලෝ ගිහලා කට හොල්ලන්න එපා කාටවත්. ඒව කට හොල්ලන්න ගියොත් එහෙම ඕගොල්ලෝ නිකම්ම නිකන් මේ මීටර ගිහලා මොනවද හරුපයක් අහගෙන ඇවිල්ලා තියෙනවා කියලා මේ ගුටි ගන්නවා. හැබැයි මම අභියෝග කරන නැත්නම් ආරාධනා කරන නැත්නම් පනපෝනවා මේ අපි මේ කරන චෝදනා භාවනා කරනකොට වෙන මේ පුංචි පුංචි දේවල් තියෙද්දි අපිට පුළුවන් මේ මූල කර්මස්ථානයත් එක්ක වෙනදට වැඩි එක චිත්තක්ෂණයක් ඉන්න. මේ ශබ්ද වේදනා හිතිවිලි තියෙද්දිත් මට වම දකුණ බල බල ධක්මම් කරන්න පුළුවන්. මට තව එක හුස්මක් බලන්න පුළුවන් කියන මේ දුක්ඛේ ඥානය පිළිබඳ හැකි සංඥාවෙන් භාවනා කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයට තීරෙයි. පළවෙනි දවසෙන් බෑ. දෙවෙනි දවසෙත් බෑ. තුන හතර යනකොට මේ ගත්ත ප්‍රයත්න නිසා තමන්ගේ දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය පොඩ පොඩ පොඩ පොඩ ඉතාමත්ම ලේස මාත්‍ර වශයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක එබ වැඩි වුණාට පස්සේ ඒක කමඨාන් වார்த்தාවට දාලා ජයග්‍රහණයක් විදියට එහෙම නැත්නම් ළඟා වෙච්ච දෙයක් විදියට කියනවයි කියන එක ඊටත් වැඩිය අමාරුයි. දැරුවත් කරන්න පුළුවන් වුණත් කදාකත් හිතන්නේ මේකයි මේ අපි කමඨාන් වාර්තාවේ ලිවි ලිවි යුත්තේ සුද්ධ කරගatiya යුත්තේ කියලා කියවෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට විශේෂ උපක්‍රම යොදන්න වෙන යෝගාවචරයට මෙහෙමද වෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා කටට උත්තරේ දීලා අරගෙන යාට කියන්න වෙන ඕක තමයි භවනා දියුණුව කියන්නේ දුක නැතිවීම නෙවෙයි ඒ කංකරච්චල් මැදත් වෙනදට වැඩි වෙලාවක් දියටින් ගින්දර ගෙනියන්න වගේ අරමුණේ ඉන්න පුළුවන්. භාවනා වඩන්න පුළුවන්. ඒ නිසා තව ඉදිරියට මීට වැඩිය ලොකු දුකක් ආවත් මම මේක කරන්න ඕනෑ කියන ඇකි සංඥාව තියෙනවා. ඊටත් ඒක කියන්න ඕනකම. ඒක මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනකම ආවනම් ඒ කෙනාගේ ඒ ආකල්පය මායя මෝහණයටපත් කරනවා කියලා බුදුහාමර කියනවා. මාරත් පමෝහණ. පැමිණිච්ච දුක කෝක තිබුණත් ගත්ත අරමුණ කරගෙන ගිය වැඩේ බිම තියන්නේ නැතුව දුක මැද හරි කමන්නේ වෙනතට වැඩි කිරීම මානසිකාරය කරගත්තොත් යෝනිසෝ මානසිකාරය කරගත්තොත් දුක්ඛී ආර්ය ඥානය කරගත්තොත් ඒක න දවසින් දවස දවසින් දවස ඉදිරියට යනකොට මායයට මොන විදිහකින්වත් මෙයාට දැපෙන දමා ගන්න බැරි වෙනවා. මෝහණය කරනවා. මායව මෝහණය කරන්න පුළුවන්. ඒ නිසා අපි ගත කරන හැම චිත්තක්ෂණයකම මතක තියාගන්න දෙන්නේගේ දුකේ කිසිම වෙනසක් නැහැ. ඒතියෙදි කෙනෙක් මූල කර්මස්ථානය සාධනය කරන්න හදනවා, මානසිකාරය කරනවා. අනිත් එක්කන එහෙම සතියක් වඩන්නෙත් නැහැ නිකන් ගත කරනවා. මේ දෙන්න අතර වෙනසදී බුදුරජාණන්සේ සඳහන් කරනවා මානසිකාරයේ වඩන කෙනා කාටවත් මේක මුවින් මේ නොබැන කරබන කාගෙන ඉන්නවා. එයාට මොනි කියනම පාවිච්චි කරනවා. දුක් විඳිනවා කියන්නේ එයා කියන ඒතිෙදිත් මට පුළුවන් සතිය වඩ. ඒතිෙදිත් මට පුළුවන් ආනපන බලන්න. ඒතිෙදිත් මට පුළුවන් ඊට වැඩිය වම දකුණ බලන්න කියන එක බුදුහන්සේ මොනි කියන නම කියනවා. එහෙම තියෙද්දි මේ කරදර වුණා කංකරච්චල් කච කච ගන්න මිනිස්සයාට මනස්කාරය නැති යෝන්සමස්කාර නැති කරාට මුර්ගයයි කියලා කියනවා. තිරිසන් සතෙක් වගේ. කිසි වෙනසක් නැහැ මෙයාට. තිරිසන් සත් වගේ ඉතින් කෙතරි ගන්න ගොරවනවා, රවනවා, දඟලනවා. මේ සතිය මේ සතියක සාතනයක ප්‍රතිපදාවක උණුසුමක්වත් ඇදිලා නැහැ. ඒ නිසා අපි බලමු භාවනා කරනකොට මේ අපි වැඩමුළුවක් යනකොට අපිට පරියන්ක අවස්ථා සාමාන්‍ය 50ක් 60ක් විතර හම්බ වෙනවනේ. සක්මන් අවස්ථාත් 50ක් 60ක් විතරයි. එකක පුළුවන් නම් මේ තියෙන බාධා තියේදී මම මේ ගත්ත අරමුණ බහා නොතබා ගත්ත අරමුණට අනදර නොකර ඉදිරියට යෑමේ හැකියාව බලන්න කාටරි තේරුම් ගන්න පුළුවන් නම් ඒ බලන්න ගන්න ආකල්පය තමයි මේ දුක්ඛ පිළිබඳව අභිඤ්ඤීය தත්ත්වය එහෙම නැත්නම් විශිෂ්ට නුවණෙන් දත යුත්තේ ඒකයි ඒක භාවනා කරලා වරද්දාගත්ත කෙනෙකුට නම් කලාතුරකින් හරි තේරෙනවා භාවනා නොකරපු සතිය දන්නේ නැති වැරදිම් අත්තරදින් නැති කෙනාට මේ මේ වගේ බණක් කියලා තේරුම් කරලා දෙනවා කියන එක ලේසි නෑ ඒ නිසා මේ වගේ ධර්ම මේ වගේ කොටස් අපි මේ හතරමං අන්දිවල කතා කරලා කරන්න බෑ මේ වගේ කතාවල් බහුජන මාධ්‍ය හරහා දෙන්නත් බෑ භාවනාවටම කැමැති අත්දැකිය දැක ඉදිරියට යන්න කැමැති වරද්ද වරද්ද ඉදිරියට යන්න කැමැති කෙනාට අම්මිහිරි ගතියක් තේරෙනවා. නමුත් දවස් අධ්‍යයක් යනකොට තේරෙන පටන් ගන්නවා මනුස්ස ජීවිතේ කදාකවත් නොකල විදිහ අභියෝගයක් මේ අපි අරගෙන තියෙන්නේ. අපි පුළුවන් තරම් බලනවා කරදර තිබුණාට ඒකට මුවින් නොබැන ඒක බාධාවක් නොකරගෙන කරදරේ තිබුණට නැති වෙලාවක වගේ ඒ මූල කර්මත්තානේ සාධනය කරගෙන යන්න කියොත් අපි කව සතිය පිටවන්න උත්සාහ කරොත් අප්‍රමාද වෙන්න උත්සාහ කරොත් අපිට තේරෙවි මනුස්සකම කියලා කියන්නේ කොච්චරක් ඉතිර පෙතර වැඩෙන්න පුළුවන් එකක්ද කියලා. මේ චර්චුරු ගගා අඬ අඬ ආරක නැ මේක නැ කියන වෙනුවට මේ තියේද්දිත් මට කරන්න පුළුවන් කියන එක අපි කියනවා හැකි සංඥාව කියලා. අන්න ඒ හැකි සංඥාවට පස්සේ තමයි අපි මුලින් වැඩ ගන්නවා වෙන්නේ. එහෙනම් දැන් අපි කරන හදන්නේ මේ පළපුරුදු විදියට රුචර්චු කන් ටිකක් හදාගෙන මේ මොලේ කුරුවල් වෙලා තියෙද්දි අර දන්න පාර දිගේම යනවා. ඒක තිරිසනෙකුගේ සහජ ලක්ෂණට බොහෝම සමානයි. විවෘත කරන්න ඕනේ නම් මතක තියානින්න කැමින්නේ නැම බාධකයේදීම අපේ පරිණාමය පොඩ්ඩක් ඉස්සරහට යනවා. දුක පිළිබඳ අවබෝධය පොඩ්ඩක් ඉස්සරහට යනවා. අපි වශයෙන් හිතන්න එපා මං වශයෙන් හිතලා ඊට වඩා මේ කරදර දුක් බාධක තියේදී මුවින් නොබැන හිත කරදර නොගෙන මේ අරමුණේ හිත පවත්වන්න පුළුවන් හැකියාවත් ඒ හැකියාව කර්මස්ථාන වාර්තාවට ඉදිරිපත් කරන තරම් පෞරුෂත්වයකොත් යන්තම් හරි පට බේරගත්තොත් තේරුම් ගත්තොත් මේක තමයි අපි කියන්නේ වැඩමුළුව සාර්ථකුණයි කියන. ඉතින් ඒකට මේ වගේ බණ අහලා පුරුදු වෙච්ච කට්ටිය මිස භාවනා නොකරන මේ කියන්නේ නොහිතකුවත් කතා කරන්න අමාරුයි. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපි මේ තාකල් යම් අත්‍යරදි ප්‍රමාණයක් කරලා තියෙනවනම් ඒ සියලු අත්‍යරදි මතින් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ හැත්තරද්දකදීම වෙලා තියෙන දුක ඉදිරිපත් වෙලා අපි දුකට පයින් ගන්න. ඉදිරියේදී මේ ඉදිරිපත් වෙනාට පයින් නොගහ ඒක ආර්ය සත්‍යයක්. දුක්ඛ ආර්ය සත්‍යයක්. ඒති ඒතිත් මගේ සත්‍ය කඩා ගන්න නැතුව, සීල කඩා ගන්න නැතුව, සද්ධාව කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒ දේ මං වෙනුවෙන් කරලා දෙන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. ඒ නිසා අපිට මැරෙන්න ඉස්සෙල්ලා, වයසට යන්න ඉස්සෙල්ලා, ලෙඩ වෙන්න ඉස්සෙල්ලා මේ ආර්ය පරිේශණය ශක්ති ප්‍රමාණයෙන් කරගන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන මේ අභිඤ්ඤය පළවෙනි ආර්ය සත්‍යය නිවැරදි වැටහීමක් පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා